අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනා සඳහා කාලය ගණ්ඩායි බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනා ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ තයෝ ධම්මා සච්චිකාතබ්බා තිස්සෝ විජ්ජා පුබ්බේ නිවාසානුස්සති ඥානං විජ්ජා චුතුපපාතේ ඥානං විජ්ජා ආසවානං ඛේ ඥානං විජ්ජාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ප්‍රශ්නාවලියේ අවසාන ප්‍රශ්නය සහ ඒ සඳහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන උත්තරයයි මම මේ පාඩි පාඩයක් විදිහට ඉදිරින් තියාගත්තේ. දවසේ ධර්ම දේශනාව සඳහා කතමේ තයෝ ධම්මා සච්චිකාතබ්බා. අපි අර කලින් ඉගෙනගත්ත ධර්ම නැත්තම් පෙළපත එහෙම නැත්තම් ප්‍රතිපදාව නැත්තම් ශික්ෂා අනුව අපි සාක්ෂාත් කළ යුතු ළඟා කරගත යුතු දේ මොකක්ද කියලා නැත්තම් මේක අවසානය මොන වගේ දෙයක්ද අපේක්ෂා කළ යුත්තේ එහෙම නැත්නම් සාක්ෂාත් කළ යුත්තේ කියන එකයි ප්‍රශ්නේ. සච්චිකාතබ්බා කියන එක තමයි ඒක සිංහලට දාන්නේ සාක්ෂාත් කළ යුතු කියන එක. තිස්සෝ විජ්ජා විද්‍යා ධර්ම තුනයි. එතකොට කෙටි උත්තරේ ඒකයි. ඊට පස්සේ ඒක නිर्देश කරලා පෙන්නනවා එක එක වශයෙන් පුබ්බේ නිවාසාන සුත ඥාන චතුපපාත ඥාන සහ ආශ්‍රව ආශ්‍රාක්ෂය කර ඥාන කිය. ඉතින් මේ තුන ත්‍රිවිද්‍යා කියලා සඳහන් කරනවා. ඒ ත්‍රිවිද්‍යාවන් සර්වචන් වහන්සේට ඒ සර්වඥතා ඥානයේ ලැබෙන ඒ රාත්‍රියේ පස්චිම යාමේදී ත්‍රිවිද්‍යාවන් පහළ වුණයි කියලා තියෙනවා. ඉතින් මේවා දෙකක් පුබ්බේ නිවාසානුස්සති චුතුපපාත ඥාන සමතියට බරයි එකක් විපස්සනාවට බරයි ඒ වගේම මේ ඥානවල තියෙනවා ලෞකික ඥාන ලෝකෝත්තර ඥාන කියලා දෙකකුත් සමහරෙකුට මාර්ගඵලවටපත් වෙන්නේ ඉස්සල්ලාම මේ අභිඥා ඥාන දර්ශනය කියලත් මේකට කියනවා. සමාධිය හොඳට හිත පිරිසිදු වුණාට පස්සේ සමහරෙකුට ඒ අත්ංගේ උපනිෂේ සම්පත් වල හැටියට ඥාන දර්ශනය ලැබෙනවා. ඒත් ඒ නිසා ඒ ලැබෙන විදිහ සමතේ හරහා ලැබෙන ක්‍රමයකුත් තියෙනවා. විපස්සනාවේ ණය විපස්සනාට අනුව ලැබෙන ක්‍රමයකුත් තියෙනවා. මාර්ගඵල අණුව ලෝකෝත්තර වශයෙන් ලැබෙන ක්‍රමයකුත් තියෙනවා. ඒ වගේම ලෞකික වශයෙන් ලැබෙන ක්‍රමයකුත් තියෙනවා. ඉතින් මේකෙදි ගොඩක් ඒ ලෞකිකව සමත වශයෙන් ලැබෙන මේ පුබ්බේ නිවාසානුස්සති ඥාන, චුතුපපාත ඥාන වගේ දේවල් වලට මිනිස්සුගේ පුදුමාකාර උනන්දුවක් තියෙන නිවනටත් වඩා. ඒ නිසා හැම වෙලාවෙම භාවනා කරන්නේ නැත්තම් භාවනා කෙරුවා දක්ෂයෝ කියලා පිළිගන්නේ යත්තන්ට මේ මූලික ඥාන දිබ්බ චක්කු වශයෙන් පේන පුබ්බේ නිවාසානුස්සතික සිංහල දාන්නේ පෙරවිසු කඳ පිළිවෙත දන්නා නුවණ. තමයි මේ ඉස්සලා හිටපු ස්කන්ධ මේ පංචස්කන්ධයේ පිළිවෙල මෙතෙල්ල මෙතෙන්ට ආව මෙතෙල්ල මෙතෙන්ට ආව කියන විස්තරය. චුතුපපාත ඥානය කියලා කියන්නේ මේ වෙලාවේ මැරෙමින් සිටින මිනිස්සුયો සහ උපදිමින් සිටන මිනිස්සු නැත්නම් මැරෙමින් සිටන සත්තු සහ උපදිමින් ඉන්න සත්තු අතර ස්වභාවය දැකීම. ආශ්‍රක්ෂ කර ඥානය කියලා කියන්නේ ආශ්‍රව ධර්මයන් ගෙවෙන හැටි, වැය වෙන හැටි, ක්ෂය වෙන හැටි, ගෙවම් කරලා අතහැර දාන හැටි පිළිබඳව ඒව හට ගන්න හැටි, පටන් ගන්න හැටි තමයි සංසාරේ කියන්නේ. ගෙවම් කර දැමීම, නිරුද්ධ කර දැමීම ඒක ශ්‍රහත් මාර්ගය නැත්නම් ආශ්‍රක්ෂ කර ඥාන කියන්නේ නිවන කියලා සඳහන් කරනවා. ඉතින් මේ තුන යෝග ජීවිතයක ලැබිය යුතු සාක්ෂාත් කළ යුතු ධර්ම වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකෙදි අපි ඊයේ වෙනකොට ලං කරගෙන තිබුණු අභිඤ්ඤය ධර්මත් එක්ක මේකේ සංසන්දනේ බැලුවොත් කෙනෙකුට තමන්ගේ දැනට තියෙන අත්දැකීම් සම්භාරයෙන් තමන් ළඟ තියෙන ඥාණයෙන් මේක පිළිබඳව දල අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඒ කියන මැජික් නැතුව එනතුව ණය ක්‍රමයට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ ධාතු තුන ගැන කතා කරනකොට අභිඤ්ඤය හාරිපුත්තු සාංශය සඳහන් කරලා තියෙනවා. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. ඒ කාම ධාතු දකින ඒ ජීවිතය නැත්තම් ඒ කෙනා ඕලාරික අත්පටිලාභය ලැබිච්ච කෙනෙක්. ඊට පස්සේ රූප ධාතු දකින්නේ රූපී අත්පටිලාභය ලැබපු කෙනා. එහෙම නැත්නම් සුකුම අත්පටිලාභය ලැබපු කෙනා. ඊට පස්සේ අරූපී අත්පටිලාභය ලැබපු කෙනා අරූපී ලෝකේ දකිනවා. ඒ ඕලාරික අත්පටිලාභය කියලා කියන්නේ ආහාරයෙන් හැදිච්ච සිව් මහතරමා භූතයන්ගෙන් හැදිච්ච මේ කය ඕලාරික අත්පටිලාභය ඒක කාම ලෝකයේ දකින්න. ඒක තමයි කාම ලෝකයේ අපි ප්‍රයෝජන ගන්න දේ උපකරණේ. ඒකේ ඉන්න තාක්කල් අපි කරන සෑම දෙයක්ම ඉඳුරන් හා සම්බන්ධයි. රූප සහ ඇහ සම්බන්ධයි, කන හා ශබ්ද සම්බන්ධයි වගේ ඒ ටිකේ තමයි සම්පූර්ණ ලෝකේ තියෙන්නේ. ඉතින් කවුරු හරි ඒක විතරක් නෙවෙයි manussකම ඉන් එහාට ගිය ශික්ෂාවල් තියෙනවා. ඉන් එහාට ගිහිල්ලා අත්දකපු ඇත්තෝ ඉන්නවා. මාත් ඒ දේ කරන්න ඕන කියලා ඒ කාම ලෝකය తాවකාලිකව හෝ ඉස්තරව අතහැරලා රූප ලෝකෙට ගිහිල්ලා නැත්නම් ගහක් මුලට ගිහිල්ලා ශූන්‍යාකාරයකට ගිහිල්ලා තමන්ගේ කය ආස්වාස් ප්‍රසවාස කය නැත්නම් කය අරමුණු කරන භාවනා කරනකොට එහි ඒ කයෙහි එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාසයේ හිත নিমগ্ন වුණොත් එතකොට අහීනින්ද්‍රියෝ සූක්ෂම වූ ඉන්ද්‍රයන් හීන වෙලා නැහැ ඒකේ හේව නැල්ල විතරක් පේනවා Tamanට දැන් අර කරදර වලින් අයින් වෙලා නිවර්ණෙන් අයින් වෙලා ආනාපානෙට හොඳට හිත හිටලා තියෙනවා ඒ අත්පටිලාභේ තේරුම් ගතට පස්සේ ඒ කිනාට තේරෙනවා කාම ලෝකේ කාම ධාතු වල හැසිරෙච්ච කෙනා දැන් සෑහෙන ඉස්පාසුවක් හුදකලාවක් විවේකයක් ලැබනවා අසුරු කරන අරමුණ එකක්. ඒකම අරමුණයි තියෙන්නේ. ඒක හුස්ම වෙන්න පුළුවන්. නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව් වෙන්න පුළුවන් නැත්නම් සක්මන වම දකුණ වශයෙන් නැත්නම් මොකක් හරි ඒ වෙලාවට ඉදිරිපත් වෙච්ච දේ ඉදිරිපත් කරගන්න. මේක අරකට එක බලනකොට සෑහෙන ශූන්‍ය තත්වයක් මේකේ හිටියට පස්සේ මේ ඉදිරිපත් කරගත්ත අරමුණෙහි ගෙවන් වීම ක්ෂය වී යෑම වැය වී යෑම සිදු වෙනවා. ඒ සිදු වෙනකොට බය වෙන්නේ නැතුව ඒකට හේම ගෙවන් වෙන්න නැත්නම් ගෙවන් වෙන දෙයට අනුග්‍රහ කරලා මේක තමයි වෙන්නේ මේක මේ මම කරන දෙයක් නෙවෙයි වෙන දෙයක් මේකට මං හිත විවෘත කරගෙන මම හිත ලෑස්ති කරගෙන සූදානම් වෙලා ගියොත් මේ ගෙවන් වෙනවා දකින්න එතකොට ආනාපානික භාවනා කරපුව ආනාපාන සතිය කරපු එකන දැන් ආනාපානේ නැති සතියක් පුරුදු වෙනවා පුරුදුලා ඉඳපු ගමන් අපි ඒ සතියට යනවා ආයත් ආනාපානේ නෝ ඒ ආනාපානේ නැවත එන්නේ ගොඩක් වෙලාට හිත ගැස්සුනාට පස්සේ සද්දයකට හරි වේදනාවට හිතවිල්ලට ගැසිච්චම ආය එනවා කයට. කයට ඇවිල්ලා බලනකොට ඕන්න ආය ආනපන පේනවා. ඊට පස්සේ ඒ සද්ද වේදනා හිතවිලි තියෙනවා. ඊට පස්සේ මේ යෝගාවචරයා මේ හිත තැම්පත් වෙච්ච එකත් හොඳයි. ඒකත් මේ භාවනාවේ හැටියක්. ඒව නැත්නම් ඒක ස්වභාවයක්. එහෙම තැම්පත් වෙනකොට ඇවිස්සෙන එකත් ස්වභාව සිද්ධ දෙයක්. ඒකට කලබල වෙන්න දෙයක් නැහැ. කලබල වෙනවා කමක් නැහැ. ආයෙ සැරයක් ආදුනිකෙක් වගේ අර මතුවෙච්ච ආනපානෙ හෝ මතුවෙච්ච අරමුණ අල්ලගෙන රණ්ඩු හිතක් නැතුව අරියාදු හිතක් නැතුව පශ්චාත්තාප හිතක් නැතුව භාවනා කළොත් ඒ යෝගාවචරය බලාපොරොත්තු නැත්නම් නැවතරක ආයෙ හිත තැම්පත් වෙන්න පුළුවන්. එහෙම තැම්පත් වුණාට පස්සේ දැන් යෝගාවචරය පේනවා මේ කැඩුනට හිත සද්දයකට වේදනකට කැඩුනට ස්ථිර හානියක් වෙලා නැහැ. හැකි සංඥාවෙන් නැවතත් ඇති වෙච්ච අරමුණ අරමුණු නිමිත්ත අරමුණු කරගෙන භාවනා කරනකොට තැම්පත් වෙන්න පුළුවන්. ඒ සඳහා ඕනනම් මේ කරදර කරපු සද්දෙම අරමුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සද්දකින් කරදර වෙනකොටම අර නැතිවෙච්ච ආනපනේ මතුවෙනවා. එතකොට ආනපනේ අරමුණු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව අරමුණු කරන්නත් පුළුවන්. ආන්නෙම කොට ආයෙ තැම්පත් වෙනවා. තැම්පත් වුණාම යෝගාවචර හිතන්න නරකයි. ආයෙනම් දැන් මේ කැඩෙන්නේ නැති වෙයි කියන්නේ. දැන් ආයෙ කැඩෙනවා. ඒ තැම්පත් වීමත් හේතුඵල ධර්ම සම්පාදනය කරනකොට සිද්ධ වෙනවා. ඒක කැඩෙන එකත් සිද්ධ වෙනවා. ඉතින් මේක හොඳට බලබලා ඉන්නකොට යාට තේරෙනවා මේ අරමුණක් ඇති සතියක් තියෙනවා අරමුණක් නැති සතියක් තියෙනවා. අරමුණක් ඇති සතියේ පමණමයි තියෙන්නේ කියලා යෝගාවචරය හිතාගෙන ඉන්නවනම් හිටියානම් දැඩි මත දහරිනම් අරමුණක් නැති සතියනොට බය වෙනවා කලබල වෙනවා හීන්දාඩිය දානවා වක්කාර වෙනවා নানা ප්‍රකාර වෙනවා නමුත් ඒක හුරු කරගත්තොත් ලේසි වැඩක් නෙවෙයි උහුරු කරනවා කියන එක. ඒක තමයි මේ ශාසනය කියන්නේ. භ්‍රමචර්ය කියන්නේ, පැවිද්ද කියන්නේ, තපස කියන්නේ, යෝගාවචර ගතිය කියලා කියන්නේ. ඉතින් එතන කමඨාන සුද්ධ කරගත්තොත් එයාට තේරෙනවා මේ තැම්පත් වුණාට පස්සේ අරමුණක් නැතිව හොඳ සමතුලිතතාවයක් එනවා. අපි ඒක සමත ධාන භාවනා ක්‍රමයෙන් ගත්ත වචනයක් ණයට අරන් කියන දැන් මේ ආකාශය අත්දකින්න අවස්ථාව. පඨවි ආපෝ තේජෝ වායෝ ගෙවන් වුණාට පස්සේ නැත්නම් ඈත්මත් වුණාට පස්සේ මැද තියෙන අවකාශය අත්දකින්න වෙලා. ඉතින් මේකේ ඉන්නකොට එක්කෝ එකට ආස කරනවා එක්කෝ එකට බය වෙනවා. මේ අනුව ආයෙත් ස්වල්ප වේලාවකින් අර වගේ සද්දයකට වේදනාවට ඉදිරියට සමහර බය වෙලා ගැසිලා හැරෙනවා. සමහරු පසර තල්ලු වෙනවා. එනවා පස්සේ ආයෙසරයක් බහනකොට ආයෙත් tempත් වෙනවා. මෙන්න මේ විදිහට යනකොට තේරෙනවා මේ හිත මේ ගැස්සීම සහ තැම්පත් වීම, ඇවිස්සීම සහ තැම්පත් වීම අතර දෙකක් බෙදලා ඇවිස්සිච්ච එකට ප්‍රිය නම් ගැස්සීමට බයයි. ගැස්සීච්ච දෙයට නැවත මේ ලෝකෙට පැමිණිච්ච එක යන්තම් ඇති කියලා හිතනවනම් තැම්පත්වට බයයි. මෙන්න මේ දෙක ඇති කරන මේ හිතේම අවස්ථා දෙකක් කරන එක ලෝක දෙකක් කරගෙන ඒක මවාපාන මේ ක්‍රියාවලිය මම යටයි ක්‍රියාවලියක් නෙමෙයි. මේක සරබලධාරි දෙයන්නාංශ කියලා කට්ටියකට හිතන්න පුළුවන්. එහෙම එකකුත් බුද්ධ ජානස පිළිගන්නේ මේක මේ විඥානයේ කෘත්‍ය විඥානේ මේක දෙකට බෙදලා එකකට හොඳක් එකට අකමැත්තක් දාන මනාපමනාප දෙක දානවයි කියලා අර ආකාශයේ තේරුම් ගත්ත කෙනා උදකලාව තේරුම් ගත්ත කෙනා අරමුණක් නැතුව සතිය පවත්වන තේරුම් ගත්ත කෙනා මේ ඒ ඒ නිසද්ද භාවයේ ඒ විවේකයට සාපේක්ෂව තියෙන අවිවේකී ගැස්සෙන දේත් එක්ක මේ සම්බන්ධතාවය දැකලා මේ සම්බන්ධතාවයේ දෙකක් වෙන්නෙම එකට මනාප එකට අමනාපේ තියෙන නිසා. ඒ නිසා තමන්ගේ චරිතය හැටියට තමන් වැඩිම මනාප තියෙන්නේ නිස්සද්ද එහෙම නැත්නම් හුද්ධිකලා අවකාශයේද එහෙම නැත්නම් මේ අරමුණු පේන ගතියටද කියලා ගත්තොත් මේ පිටස දෙකට බෙදන්න පුළුවන්. සමහරු අරමුණු පේන වෙලාව භාවනා හොඳයි කියලා කියනවා. සමහරු කියනවා මේ නිස්සද්ද වෙලාව අවකාශයේ දකුණු වෙලාව හොඳයි කියලා. ඉතින් මේ දෙකෙන් එක්කෙනෙකුටවත් ඉදිරියක් නැහැ. මොකද අපේක්ෂාවක් තියෙනවා. ඒක නොයිච්ච ගමන් චිත්ත පීඩාවක් එනවා. වික්ෂෝපයක් එනවා. ඒ නිසා කරලා කරලා කරලා කරලා මේ විඥානීය කරන මේ මායාව තේරුම් අරගෙන අවිස්සුනත් අවකාශයට ගියත් tempat උනත් දෙකටම සමහිත ගන්නේ ඒකට දෙන තර්කේ තමයි ඇවිස්සුනොත් තැම්පත් වෙනවා තැම්පත් වුනොත් ඇවිස්සෙනවා මේ දෙන්න එකිනෙකාට ප්‍රත්‍යুৎපන්නයි මෙයා නිසා මේක වෙනවා මෙයා නිසා මේක වෙනවා මේ ලෝකේ තැම්පතුව කියලා 100ක් තැම්පතුවක් ලෝකේ නැහැ ඇවිස්සීමට සාපේක්ෂයි 100ක් ඇවිස්සීමකුත් නැහැ තැම්පතුවට සාපේක්ෂයි කියලා මෙන්න මේ දෙක තේරුම් ගන්නවා කියන එක යෝග ජීවිතයකට කමඨහං සුද්ධ කළා මේකේ තේරුම් ගන්නවද? බණහලා සුතමේ ඥානෙ තේරුම් ගන්නවද? එහෙම නැත්නම් වැරදිච්ච පෙරදෙද්දි මේක හොඳයි අර කොහොඳයි කියලා පංගු පිරු බලද්දි ලක්ෂ වාරයක් භාවනා කරලා මේකේ තේරුම් ගන්නවද කියන එක මොනම විදියකින්වත් කල්යතෝ කියන්න බෑ. ඒකේ ඒ තරම්ම අහම්බයක් එතන තියෙන්නේ. ඒ නිසා ඒ ඒ පරිේශණය කරන කෙනාටත් වඳින්න වටිනවා. මේ මනුස්ස ලෝකේ තියෙන පරිේශනයක් නෙවෙයි මේ. ඉඳපු ගමන් තැම්පත් වෙන ඉඳ ගමන් ඇවිස්සනවා. මෙයා උගාක් භාවනායේ දුර ගිහිල්ලා දැන්. පරියන්කේ දුර ගිහිල්ලා. මේ දෙකේදී සමබරව හිටපුවාම මෙයාට ඒ ඇවිස්සෙන ගතිය සහ තැම්පත් වෙන ගතිය මත පහළ වෙන මනාපේ සාමනාපේ. මේක වේවා මේක නොවේවා කියන ගතිය કૃතිම බවක් තේරෙන පටන් ගන්නවා. මේක මේ හිත විහිං වක් කරන දෙයක්. ඒ තැම්පත්කමේ අරමුණු තියෙන ගතියේ නයිසાર્ගික හොඳක් නරකක් නැහැ. නයිසાર્ගික මේකට වැඩි සංසන්දනය කරන්න පුළුවන් ගතියක් නැහැ. ඒ සංසන්දනය කරන ගතියම අපේ කෙලෙසයක්. කියලා ගියාට පස්සේ මෙවුවා මේ තිබුණට ඒකෙන් හිත පීඩා ගන්න නැතුව දුක් ගන්න නැති තත්වයක් කිසිත් නැතුව වගේ ඒක විදිහට කියනවා නම් අතට හිරි වැටෙන ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා වගේ මොනව ඇල්ලුවත් ඒක උණුසුම සිසිලස දැනෙන්නේ නැතුව වගේ කිසිත් නැති අවස්ථාවට යනවා ඊට පස්සේ ටිකක් ඉඳලා හිටලා ආරමුණු වෙනවා ආය ආරමුණු නැති වෙනවා සංඥාව ගන්නවා සංඥා නොගන්නවා මේ தত্ত্ব තමයි අරූප ලෝකයේ තියෙන මට්ටම් හතර ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන කියලා බරපතල වචන ඔකට දාලා තිනවා අපි 10 පන්ති බුද්ධ ධර්ම ඉගෙන කාලේ අපි ඔය කටපාඩම් කරා. ඉඳපු ගමන් ප්‍රශ්න වලට අහනවා මොනවද මේ අරූප ධාන අරිහිමේ කියලා. ඊට පස්සේ ඔය පංච අභිඥා මොනවද කියලා. ඉතින් මෙව මේ නිකන් මේ මුරුක්කු වගේ කොකිස් වගේ જાති කියලා හිතන් හිටියේ කාලේ. මොන මෙලෝ හතරක් දන්නේ නැහැ නේ උගන්නන ගුරුවරයා දන්නෙත් නැහැ, අපි දන්නෙත් නැහැ, භාවනාවෙන් 11ක්වත් දන්නෙත් නැහැ. මේ මේ පකඩ වගේ කරත් තුල තියෙන මුරුක්කු තියෙනවා, කඩලා තියෙනවා. ඒ වගේ කියලා જાති හිතන් හිටියේ. නමුත් බලනකොට මේවා මේ මනසේ ඕන කෙනෙක්ගේ තියෙන එකක්. ඒක තීරුම් ගන්නවා කියන එක එච්චර ලේසි නෑ. විලිගන්න ලෑස්ති නෑ. අපි හිතාන ඉන්නේ ඒකට වෙනම ක්‍රියාවලියක් යන්න. ඇත්තනම් ඇත්තනම් ඒව වෙන්කොට හඳුනා ගැනීම තමයි දක්ෂකම තියෙන්නේ. මේ කියන්නේ මේකයි මේකත් බුදුහාමුදුරුව පිළිගත්ත සම්මත මානසික තත්ත්වයක්. මේ කියන්නේ මේකයි මේකට වැරදිකාරයෙක් විරුද්ධකාරයෙක් නෙවෙයි. මේක වෙනම සම්මතයක්. මේ කියන්නේ මේකයි කියලා මේ ටික වෙන් කරන්න හඳුරන්න පුළුවන් නම් ඒ ගතිය තමයි බුදුරජාණන්සේගේ හිතේ තියෙන පිවිතුරු ගතිය. ඒ ඒ කොටස් වෙන් වෙන් කොට හඳුරනවා. වෙන් කිරුවේ හැඳුනත ඔක්කොම එකට දැම්මට පස්සේ සියල්ලගෙන් වටනකම අඩු වෙනවා. ඒ පරිච්ඡේද ඥානය වෙන්කොට දැනගැනීමේ ඥානය මම අර කලින් කිව්වා වගේ පොත් බලලා යම් ප්‍රමාණයක් තේරුම් ගත හැකියි. ඊට පස්සේ තර්ක ඥාණයෙන් ණය විපස්සනාවෙන් ආකාර පරිවිතක්කෙන් මේ පළවෙනි එකෙන් දෙවෙනි එක කොයි කොයි ආකාරවලින්ද වෙනස් වෙන්නේ කියලා දැනගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක ලක්ෂ වාරයක් වෙන්න දීලා හිතට වැටෙන්න පුළුවන් අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මේ සියල්ලම මේ මේ කියන මේ අරූප ලෝකේ එක එක tempat tattwa මන්දිමිදි tattwa තම භවයේ තියෙන්නේ. ඉතින් සරුවචන් වහන්සේ විශේෂයෙන් පොට්ටපාද සූත්‍රය වගේ තැන්වල පිළිගන්නවා. මෙතෙන්ට එනකන් අබෞද්ධ අය ගිහිල්ලා තියෙනවා. ඒගොල්ල තමයි උද්දකාරාම පුත්‍ර බුදුජානනාසේ සිද්ධාර්ථ තාපසෝ යනකොට මෙයා මෙතෙන්ට එනකන් ගිහිල්ලා තිබ්බා. ඒගොල්ල හිතුවා මේ වර්ග කෙලස් ටිකක් මතුවෙනවා වර්ග තැම්පත් වෙනවා. ওই දෙක අතර තියෙන මේ අන්තර් සම්බන්ධතාවය තමයි යන්න පුළුවන් අන්තිම තැන. ඒකට හොඳටම හිත තැම්පත්. කෙලස් ටිකක් මතුණත් ඒක එච්චරම දුරද කියන්නේ ඊට පස්සේ ආයෙ තැම්පත් වෙන බව දානවා තැම්පත් උනට ඒක දුරද කියන්නේ නැත්නම් කෙලස් ටිකක් මතු වෙන බව දානවා ඉතින් සරුවචනසේ සඳහන් කළා තියෙනවා මේක තාම භවයේ මේ අරූප භවයට නැත්නම් මේ අරූප ධාතුවට එහෙම නැත්නම් මේ සුකුම අත්ත් භාවයට හිත ගියාට පස්සේ මේ කෙනා දන්නවනම් මට සංසන්දනාත්මකව දන්නවනම් මම කාම ලෝකේ හිටියානම් මම විඳීම් ලබන්නේ ඇහ කන දිව නාසය හරහා මගේ විඳීම් සියල්ලම රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වලට දාන්න පුළුවන්. නමුත් මම කාම ලෝකයෙන් සමවැරගෙන රූප ලෝකෙට එනකොට මගේ විඳීම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වගේ ධර්ම මිස ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් ගන්නව නෙවෙයි ඒවා ඉන්ද්‍රිය ටිකක් විනිර්මුත්තයි. හැබැයි මං එල්ලිලා ඉන්න අරමුණ දාන්න. මං එල්ලිලා ඉන්න අසවල් නිමිත්තේ අරමුණේ කියලා දානවා. මේ අල්ලාගත්ත මේ අරමුණ නිත්‍ය එකක් නෙවෙයි. මේ අරමුණත් ගෙවිගෙන ගියාට පස්සේ අපි අරූපී ලෝකයකට වැටෙනවා. ඒක තන්නේ කර සංඥාමයයි. ඉතින් දැන් මේ විස්තරය කියනකොට ඒ පොට්ටපාද සූත්‍රයේ විශේෂයෙන් මේ ජවනිකාවක් සිද්ධ වෙන්නේ එතන ගනුදෙනුවක් එනතන් දෙබසක්. එතන ඉන්න චිත්තහත් සාරිපුත්ත බුදුජාන් වහන්සේට කියනවා යම් වෙලාවක යම් කිසි කෙනෙක් මේ කාම භවය අත්දකිනවා නම් එයාට කවදාකවත් රූප භවයට සමාජිකත්වය ලබන්න බෑ ඒ தත්ත්වය යාට තේරුම් ගන්න බෑ මොකද එයා කාම භවයේ ගිලිලා ඉන්නේ එයාට අරූපී භවයේ තේරුම් ගන්නත් බෑ බණ අහන්න පුළුවන් වචන හේ නමුත් එයා ඉන්නේ කාම භවයේ නිසා නැත්තම් අපි මෙතන මේ කිව්වේ කාම ධාතුවේ ඉන්න තාක්කල් එයාට මේ රූප ධාතු අරූප ධාතු උඩ තියෙන එකක් ආකාශයේ තියෙන එකක් තේරුම් ගන්න බැරි එකක්. යම් කිසි කෙනෙක් කාම භවයේ ගෙවම් කරලා අතහැරලා දාලා ගිහිගේ අතහැරලා ඇවිල්ලා తాවකාලිකෝ ස්ථිරව භාවනා කළා රූප භවයට ගියයි කියලා හිතන්නේ කියනවා. රූප භවයට ගියාට පස්සේ යාට කාම භවය ගැන කල්පනා කරුවොත් ආයේ රූප භවයේ ඉන්න බෑ ආයෙ වැටෙනවා. යාට එතකොට රූප භවයේ කාම භවයේ ශීර්ෂයක් මතක කරන්න ඕන. යාට අරූප භවයේ හිතන්නත් බෑ මොකද යා ගිහිල්ලා නැහැ. ඒ නිසා යම් වෙලාවක රූප භවයේ ඉන්නවනම් එයා මේ අරූප භවයේ හිටියා කියලා ගාන්න වැටෙන්නෙත් නැහැ. කාම භවෙත් එක්ක සම්බන්ධයක් පවත්වන්නත් බෑ. යම් වෙලාවක මෙයා රූපයත් ගෙවම් කළා අරූපෙට ගියා නම් එයාට කාම භවයේ කල්පනා කරන්න වෙලාවක් නැහැ. රූප භවයේ කල්පනා කරන්න වෙලාවක් නැහැ. ඒ දෙක මෙයාට අදාළ නැහැ. ඒසුතු පුත්‍රයන්ාංශයක පිළිඅරගෙන කියනවා මේක තමයි යම් වෙලාවක අපි රූප භවය අල්ල බදාගෙන ඉන්නවා නම් එයා ඒ කියන්නේ අරූප භවය සහ කාම භවය ප්‍රතික්ෂේප කරලා. අපි යම් වෙලාවක කාම භවය අල්ල බදාගෙන ඉන්නවනම් කාම භවයට කරන ප්‍රේමය නිසාම රූප භවය අරූප භවය ප්‍රතික්ෂේප වෙනවා. මේ තුනෙන් එකවරකට එකටයි යන්න පුළුවන්නේ අඩු ගානේ. අඩු ගානේ මේ තුනක් තියෙනවා කියලා දන්නවනම් ඒකත් සුතමේ වශයෙන් ලොකු ජයග්‍රහණයක්. එහෙම නැත්නම් අපි ජීව උපදිලා මැරලා යන්නේ මේ කාමේ පමණයි. වෙන මොකක් ඇත්තෙම නැහැ. ඒ නිසා මේ සුතමේ ඥානෙ තියෙන ඕනේ. ඊට පස්සේ ඒක කියනකොට හිතෙනවා නම් මම මේක පොඩ්ඩක් රස බලන්න ඕනේ. තොල ගාලා බලන්න ඕනේ. උත්සාහ කරලා බලන්න ඕනේ කියලා සමත භාවනාවක් කරලා යම් වෙලාවක ඒ රූප භවයට ගිහි යන්න ඕනේ කියන හති කරන කුසල ඡන්දය අර ඇහුවට වැඩිය ලොකු ඉදිරි පියවරක්. එහෙම ගිය කුසල ඡන්දයක් ඇති කරන අපි හිතමු උත්සාහයක් කරලා බලනවා. වරදින්න ඉඩ තියෙනවා, හරියන්ට ඉඩ තියෙනවා. කාටවත් සාතික් කරන්න බෑ. එහෙම කළා චිත්තක්ෂණ මාත්‍ර හෝ කමන්නේ විනාඩි කිහිපයකට හෝ කමන්නේ මේ සමතේ නැත්නම් මේ රූප ධ්‍යාන මට්ටම නැත්නම් රූප භවය නැත්නම් මේ රූප ධාතුව ස්පර්ශ කරා නම් ඊයේ දේශනාවේ හමාපර කරන වෙලාවට මම කිව්වාගේ යාට තියෙනවා මේ කාමේ ජීවත් වෙන මිනිස්සයා මොන්න තරම් වර්ණාන්දකමට අහුවෙච්ච බල්ලෙක් වාගේ කාමයෙන්මයි ව්‍යවස්ථා හදන්නේ කාමයෙන්මයි තීන්දු කරන්නේ මිනිස්සයා මේ රූප භවයක් ගැන දන්නෙත් නැහැ රූප භවය නිතරම ජයක් තියෙන කිසි කෙනෙක් රණ්ඩු නැහැ ඒකේ ඒකට ඕන කෙනෙකුට යන්න පුළුවන් සියලු සැප සම්පත් තියෙනවා මේ කාම ලෝකේ ගොලල් කාගෙන තෝතෝ වරපල කියන රණ්ඩු සරුවල් කරන යුද්ධ කරගෙන ප්‍රේම කර කර කරන මේ ලෝකයේ විනිශ්චයක් ගන්න කොහෙද ශක්තියක් තියෙන්නේ කාමයේම බලුපොරේකට අහුවෙච්ච බල්ලෙක් වගේ ඉන්න මිනිහෙකුට. ඒ නිසා මේ මිනිස්සු අඩු ගානේ රූප භවයේ දන්නවනම් ආධ්‍යාත්මික පැත්තක් වැඩිපුර හික්මීමක් එහෙම නැත්නම් කාම ලෝකයේ පොඩ්ඩකට හෝ తాල්කාලිකව හෝ ගෙවම් කරන්න ඕනේ. අබිනිෂ්ක්‍මණය කරන්න ඕනේ කියන කතාවක් කාම ලෝකේ විතරක් ඉන්න කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක හොඳට දකින්න පුළුවන් අද දියුණු පළවෙනි ලෝකේ රටක නගරයකට ගිහිල්ලා බලන්න ඒකේ පුරංගනාවන් සහ පුරවැසියන්නේ පුරවරේ සකස් කරගෙන ඉන්න හැටිය බලනකොට ඒක අපේ වගේ රටකට හිතා ගන්න බෑ පුදුමාකාර සියලු දේම නිකන් මේකත් ලෝකයක් ධර්මානිස් කියන්නේ හිතනවා මේ හිඳලා එහි ගිහිල්ලා බලපුවාම හැබැයි උන්දලාගේ Papuව බැලුවොත් මූණ බැලුවොත් එන ගහච්ච තෝම් පිටණි වගේ පුදුමාකාර ආසානියක් ගත කරන්නේ. හැබැයි අලුත්ම කාර් තියෙනවා අලුත්ම පාරවල් සංවේදන ක්‍රම ඔක්කොම අමුතු ලෝකයක්. හැබැයි මිනිස්සු දිලවලොත් මේ ළඟදී ඇමරිකාවෙන් මෙහෙට ආපු එක්කෙනෙක් කියනවා අනේ ලංකාවේ ගත කරපු දවස් හතර හීනයක් වගේ එහි ඇත්තටම hina වෙන මිනිස්සු ඉන්නවයි කියලා. අරේ බිස්නස් hina විතරමයි තියෙන්නේ. hina වෙන්නේ ලාභයක් ලැබෙනවා නම් විතරයි ඉන්හාට hinaවක් නැහැ. මේකට ආපහු hina වෙන්න මිනිස්සු ඉන්නවා. මේ නිසා එවැනි ලෝකයකට කිව්වොත් මේ කාම භවය කියන එක උවහන්නත් එමිසුට වෙලාවක් නැහැ. ඊට සාපේක්ෂව රූප භවයක් තියෙනවා කියලා ඌව ගූඪ ධර්ම, ඌව গুপ্ত ධර්ම කරන්න බැරි දේවල්. අපිට ඕනෙලා තියෙන එහෙම නෙමෙයි පික්මනටම කාර් දෙකක් ගන්න ඕනේ, ෆ්‍රිජ් දෙකක් ගන්න ඕනේ. මේ ටික තියෙනවා නම් හරි. ඒ නිසා ඒ යත්තන්නේ මේ රූප භවයේ තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් මේකේ අල්ලලා. ඒ වගේම අපි හිතමු යම් කිසි කෙනෙක් ඒ දේ අවශ්‍ය සද්ධාව කුසල ඡන්දේ ඇති කරගෙන ඇවිල්ලා රූප භවයක් ඇති කරගෙන ඉති තියෙනවා කාම භවය ගැන හිතනකොටම මේ රූප ධානය කැඩෙනවා මේ මතක් කරනකොට කැඩෙනවා ඒ නිසා මේක රකින්න මේ උපදෙව්දේ රකින්න රූප භවයේ දැන් අරහ ඒක දුරු කරන්න වෙනවා නැත්තම් මේක කැඩෙනවා ඉතින් එයා ඊට පස්සේ උත්සාහ කරන මේ ලැබපු රූප භවය ඒක මේ ඉදurang පිනවීමෙන් නෙවෙයි ලැබෙන්නේ. ඒක නිතරම ජයක්. ඒක අරසා කරනකොට කාම භවෙ ඉන්න අයට පේනවා මේ මාසයට පිස්සු. මේ මාසය කැලියට යන්න හදනවා, මේ මාසය විවේකයේ ඉල්ලනවා, මේ මාසය තනි වේල වළඳනවා. নানা ප්‍රකාර සිද්ධ මේ ලෝක දෙකක්. දැන් මේ චුතුපපාතඥානය කියනක මම කැමති මෙන්න මේ සන්දර්භය තුල තේරුම් ගන්න. කාම භවයේ පමණක් දන්න කෙනා නැත්නම් කාමභෝගී මිනිස්සෙක් අපි කියනවා අන්ධ පෘ탁ජනයයි කියලා සඳහන් කරනවා. මෙයා පොතක් බලලා ඉගෙනගෙන කල්යාණ සත්පුරුෂයෙක් බාටපත් වෙලා මෙයා යම් වෙලාවක කාම ලෝකයෙන් తాවකාලිකව වෙන් වෙලා සුදුසු දැනකට ඇවිල්ලා මගේ භාවනා මධ්‍යස්ථානට වගේ ඇවිල්ලා නැත්නම් අරණ්‍ය ගත වෙලා මෙයා රූප ලෝකෙට ගියයි කියලා හිතන් කාම ලෝකෙන් චුත වෙලා දැන් රූප ලෝකේ උප්පත්තිය ලැබුවා. දැන් මෙයා මැරිලා නැහැ තාම. මේ කාම ලෝකේ නැත්නම් කාම ධාතුවේ ඉඳලා රූප ධාතුවට ගියා. එතකොට යාට පේනවා මේ මෙන්න මේ මේ කරුණු ටික තියෙනවනම් මේ මේ නීවරණ ධර්ම අයින් වෙලා තියෙනවනම් හිත මේ මේ මේ වෝදාන ධර්ම වැඩුණනම් කාම ලෝකයට සමු අරගෙන නැත්නම් නීවරණයෙන් සමු අරගෙන මෙයාට යන්න පුළුවන් රූප ලෝකෙට. එතකොට මේ චුත වීමක් තියෙනවා. මෙතන මෙතන උපාදයක් තියෙනවා. කාම ලෝකෙන් චුත වෙලා රූප ලෝකේ උපාදයක් තියෙනවා. එතකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා මේ හැම කාම ලෝකේ ඉඳලා රූප ලෝකයට යන හැම වෙලාවකම අලුත් කෙනෙක් එහෙනම් මේකට කියනවා තිරියන් වීමක් සිද්ධ වෙනවා. ඒක දකින්න නම් අපි කාම ලෝකයෙන් යම් ප්‍රමාණයකට සමුගැනීමක් කරන්න ඕනේ. ඊට පස්සේ රූපාත්ම භාවයක් පිළිබඳව අහලා දැන් ඉන්නේ මම රූපාත්ම භාවය කියලා තේරුම් අරගත්තට පස්සේ තියෙනවා මමයා කියන එක මේ පරණ තිබුණු කාමයේ හිටපු මමයටද මමයා කියන්න වටින්නේ. නැත්නම් මේ රූප ලෝකයට ආපු මාටද මමයා කියන්න වටින්නේ කියලා බැලුවොත් ඒ මමයාගේ ස්ථිර පැවැත්මක් නැහැ. කාම ලෝකේ හිටපු කාමභෝගී මමයා ම දැන් රූප ලෝකයේ ආත්ම භාවයකට ඇවිල්ලා ඉන්නවා. කාම ලෝකේ Taman ඉන්නකන් Tamanට හිතන්නවත් බෑ අයියෝ මං වගේ දසපව් දස කුසල් කරන අමුදරුවන් රකින්න ගෙවල් දොරවල් ඉන්න අපිට අපිට කොහෙද කවදාද ඒවට යන්න හම්බෙන්නේ. ඒකට තියෙන දිව්‍ය ලෝකේ යනවායි කියලා වෙනම වැඩක් තියෙන්නේ. මෙහෙ කරන්න බෑ කියලානේ අපේ සම්ප්‍රදාය අපිට උගන්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ චුත්තුපපාත ඥානෙ ලබන්න මැරෙන්න ඕනේ කියලා. බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ සම්මුති මරණය වෙන්න ඉස්සෙල්ලා මේකේ ක්ෂණික මරක රාශියක් අපේ ජීවිතේ සිද්ධ වෙනවා. ඒක නිසා හිතුවොත් යෝගාවචරයට මේ රූප භවය රූප භවයේ බව තේරුම් අරගත්තට පස්සේ ඒකට සමාදන් වුණාට පස්සේ ඒ කෙනා එතකොට කාම භවයෙන් සමු අරගෙන රූප භවයට ආවට ඒ මමයමද එහෙත වෙන කෙනෙක්ද? උත්තර දෙන්න බෑ. ඉතින් ඒක මිලින්ද පඤ්ඤා ප්‍රශ්නේදී අහනවා ඒ මිලිඳු රජුරෝ නාගසේන ස්වාමීන් වහන්සේ මැරිලා කෙනෙක් වෙනාත්ම ගියාම එයාමද එතෙන්ට යන්නේ වෙන කෙනෙක්ද කියලා. එතකොට නාගසේන රජුගණ නච්චසෝ නච්ච අඤ්ඤෝ එයාමත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි. ඉතින් මේක මේක මූල ධර්ම උත්තරයක්. ඉතින් නමුත් කවදා හරි කෙනෙකුට සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් ඔය කියන ධ්‍යාන මට්ටමකට යන්න පුළුවන් නම් එයාට තේරෙනවා මේ එකම පුද්ගලයා කාම භවයේ හිටපු කෙනා රූප භවයට යනකොට ඒක චුත වෙලා මේක උප්පදේ ලබනවා. මේකට සරුවචනාංශය දෙන උපමාව පොඩ්ඩක් හිතර ගන්න බලන්න. එතකොට මේකේ තියෙන මහා ගැඹිරත්වය ගැඹුරු තමයි. මේකට උපමාවක් දෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. අපි දිනකගෙන් ගත්තට පස්සේ කිරි ඒක කිරි කියන සංඛ්‍යාවට යනවා. ඒකට දී කිරි කියන්නේ ඒකට බටර් කියන්නේ ඒකට ගිතෙල් කියන්නේ නමුත් යම් විදියකට යම් යම් උපක්‍රම කිරීමෙන් මේකට මුහුණ දාලා මේ කිරි දී කිරි බවටපත් කරාට පස්සේ මේකට ආයෙ කිරි කියන්න බෑ. මේකට බටර් කියන්නත් බෑ. මේකට මෝරු කියන්නත් බෑ. මේකට ගිතෙල් කියන්නත් බෑ. දැන් ඒක දී කිරි බවට ගිහිල්ලා. දැන් මේ දී කිරි වලින් වෙඬරු අරගෙන වෙඬරු බවටපත් වෙනකොට ඒක කිරි කියන්නත් බෑ. දී කිරි කියන්නත් බෑ. මෙන්න මේ විදිහට මේ එකම දෙයට ලෝකේ පෙනී සිටිය හැකි අවස්ථා රාශියක් තියෙනවා. ඒ වගේ එකම ජීවිතයක් ඇතුළත කෙනෙකුට මේ තිබිච්ච නීවරණ සහිත ජීවිතය සහ නීවරණ රහිත ජීවිතය භාවනාවෙන් ලැබෙන එකක් නෙවෙයි ඒක ස්වභාවයි මෙන්න මේ දෙක වෙන්කොට හඳුනා ගැනීමටයි අපි මේ සුදු ඇඳගෙන මෙච්චර මේ ඉඳගෙන බණ අහගෙන නැවත නැවත කරමින් මේ දෙක වෙන්කොට හඳුනා ගන්නයි මේ උත්සාහ කරන්නේ නැත්නම් කිසි කෙනෙක් ආව නැත්තේ නෑ මේ වෙන්කොට හඳුනා ගත්තොත් ඒක යාට බුද්ධියක් ලැබෙනවා ඒක හරියට කිව්වොත් අපි දරු සහෝදර ඔක්කොම ඉන්නවා අම්මයි තාත්තයි කියනවා මේ බූදලේ උඹලට කියලා. ඉතින් අම්මයි තාත්තා මැරුණාට පස්සේ අපේ වෙන් කරගත්තේ නැත්නම් අපිට ඒක බුද්ධි විඳින්න බෑ මේ බුද්ධි විඳපුවා අනිකට අපිත් ඒක රණ්ඩු වෙනවනේ. ඉතින් අපි කරන්නේ ගියක් හරි ගෙවලා අපේ ඉඩම් කුට්ටි කරගන්න. කුට්ටි කරාට පස්සේ මගේ ඉඩම මට ගියක් හදාන්න පුළුවන් ඕන දෙයක් කරතයි. එහෙම නැතුව පොදුවේ තියෙනකොට මොනව කරන්න කියත් ප්‍රශ්න. ඒක නිසා මේ අපි ළඟ තියෙන මේ ಗುಣ ධර්මය එහෙම නැත්නම් මේ හොඳ ගති ටික නරකද ගතිත් එක්කමයි තියෙන්නේ. අපි හිතන තරම් ওই දෙක අතර ලොකු වෙනසක් නැහැ හොඳේ අතර නරක අතර. මෙන්න මේ ටික හොඳ එක පැත්ත කරලා නරක එක පැත්ත කරුවා දැන් ওই කණජ තෙල් පොළවෙන් ගන්නකොට ඕක ඇතුලේ පෙට්‍රලුත් තියෙනවා ඩීසලුත් තියෙනවා එන්ජින් ඔයිලුත් තියෙනවා ග්‍රීස්නුත් තියෙනවා ඔක්කොම තියෙනවා. තෙල් පිරි පහදු විදි කරන්නේ මේවා එක එක එක එක වෙන් කරනවා. වෙන් කරපු ගමන් දේශීය නිෂ්පාදන මේ වෙළඳ භාණ්ඩයක් බවට යනවා. බොර තෙල් ඔක්කොම ಗುಣ ටික තියෙනවා නමුත් අපිට වැඩ ගන්න බෑ ඉස්සර අපි වැද්ද වශයෙන් ඉන්න කාලේ නැත්තම් ඒ වැඩගත්තේ බොරතෙල් වලින් තමයි බොරතෙල් වලින් ඔච්චර සෙල්ලම් කරන්න බෑ ඒ නිසා මේ දෙක වෙන්කොට දැනගැනීමේදී මේ එකක් ඉවර වීම සහ අනිත් එකේ පටන් ගන්නම කියන මේකෙන් චුත වෙලා මේකට එනවයි කියන එක මේ වෙන්කොට දැන ගැනීම සඳහා මැරෙන්න ඕන කියන අදහසෙන් තමයි හුඟ දෙනේ මේ චුතුපපාත ඥානෙ අල්ලගෙන තියෙන්නේ. නමුත් ආස්වාසය ඉවරලා ප්‍රස්වාසයට යනකොට මේ දෙක අතර මැද මම මැරිලා නැහැ. මේ දෙක අතර මැද මට ක්ලාන්ත වෙලා නැහැ. මේ දෙක අතර මැද 80%පත් වෙලා නැහැ. මේක දිගටම අරමුණ මාරු වුණාට අතරමැද හිස් තැනක් තිබුණාට මේක දිගට මොකද්දෝ සම්බන්ධතාවයක් තියෙනවා. ඔන්නඔකට භවය නැත්නම් භාවය කියලා කියනවා. ඉතින් අපි මේ ක්‍රියාකාරකම් අඩුම අඩු තැනට යනකම් හිත ගෙනියලා ඒ නැත්නම් ස්වභාවයෙන්ම හුස්ම ගෙවෙන තැනට ගිහිල්ලා ඒක දිහාම සුවිශේෂී බැල්මකින් බලාගෙන හිටියොත් මෙතන මේ සිදුවෙන මාරුව ආස්වාසේ නිමාවස ප්‍රස්වාසයේ හට ගැනීම. නැත්නම් පිම්බීමේ නිමාවස හැකිලීමේ හට ගැනීම භාවනා කරපු නිසා මතුවෙච්ච එක නෙවෙයි. භාවනා කරන වෙලාව විතරයි අපි මේ සියලු වැඩ බහා තබලා ඒක දිහා බලන්නේ. එහෙම නැත්නම් අපිට තියෙන්නේ ටෙලිවිෂන් බලන්න තියෙනවා, පත්තර බලන්න තියෙනවා, අරයාගේ මෙයාගේ කටයුතු බලන්න තියෙනවා මිසක් අපිට මේක බලන්න වෙන්නේ නැහැ. අන්න ඒක හොඳට බලාගෙන ඉන්නකොට මේ එක එක කිරි දී කිරි වෙන හැටි දී කිරි වෙඬරු වෙන හැටි වෙඬරු ගිතෙල් වෙන හැටි බලානිනකොට පේනවා අපි හිතුවත් නැතත් භාවනා කරත් නැතත් මේ දෙයක් තව දෙයක් බාට පෙරලෙන එක සනාතන ධර්මයක්. මේක හරියට මෙන්න මේ දේ ඉඳලා මේ දේ වෙනවයි කියලා ලෑස්ති වෙලා බැලුවොත් ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා මේ මමයා කියලා ඉන්න එකනාට රාග නිසිත හැඟී දෙයක් දැකපු ගාම මේක ඇවිස්සෙන හැටි ආවේශ වෙන හැටි ද්වේෂ නිසිත දෙයක් දැකපු ගාම මේක කේන්ති යන හැටි මෝහනිශ්චිත නිදිමත ආපු ගමන් මේ තීරමතල්ල වැක්කිරන හැටි මේ එක ඇතුලේ මේ දේ දිහා දකිනකොට භාවනාව දන්න කෙනා එහෙම නැත්නම් කියනවා නම් සාක්ෂාත් කළ යුතු දේ මොකද්ද කියලා දන්න කෙනාට මේ රාගයෙන් ඇවිස්සෙන්නේ නැතුව විරාගී මනසක් දැක් ගන්න බෑ. ඒ නිසා රාගයෙන් ඇවිස්සිච්ච වෙලාවේ ඇවිස්සිච්චාම කොහොමද කියලා දැනගන්නත් ඕනේ. ඊට පස්සේ රාගය නැති වෙච්ච වෙලාවේ දැන් රාගේ නැහැ කියලා දැනගන්නත් ඕන. නමුත් ආගම අපට රාගයේ තියෙන වෙලාවේදී රාගය දැන ගැනීම පවක් කියලා අපි බය කරලා තියෙනවා. ඒ නිසා රාගය ආපෙලද අපි බලන කොහොම හරි එක වහලා නැහැ කියාගෙන පුදුමාකාර බීතික ආයති කරනවා. විපස්සනා විදි තඳහන් කරලා තියෙනවා සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති මගේ හිතේ දැන් කාමච්ඡන්දේ ඇත්තේයි කාමච්ඡන්දේ ඇති විට තේරුම් ගන්නවා මිසක කාමච්ඡන්දේ නැති කරන්න හදනව නෙවෙයි. එතකොට යම් වෙලාවක මේ කාමච්ඡන්දේ වෙනකොට ව්‍යාපාදයාවයි කියලා කියමු. ඒකට අර මනුස්සය නෙවෙයි දැන්. දැන් කාමච්ඡන්දේ කියලා කියන්නේ ප්‍රේමාන්විත පුද්ගලයෙක් නම් ව්‍යාපාදේ කියලා කියන්නේ ද්වේෂසහිත පුද්ගලයෙක්. මේ එක නාම පෙරලෙන හැටි එතකොට අරක නැතිලා මේකට මතුවීම ඒකෙන් චුත වෙලා මේකට පැමිණීම මේ චුතුපපාත ඥානයේ විදර්ශනා අවස්ථාව. විදර්ශනා වශයෙන් මේකේ ඉඳලා මේකට යනවා. මේකට කියනවා මේ රූපේ සම්බන්ධ කරලා කියනකොට ඉරියාපත සංදි කියලා. අපි ඉඳගෙන ඉඳලා නැගිටිනවා. ඉඳගෙන ඉන්න ඉරියව්වේ සිට නැගිටින ඉරියව්වට යනවා. නැගිටින ඉරියව්වේ ඉඳලා ඇවිදින ඉරියව්වට යනවා. එමෙතන වමේ බරගත්ත කෙනා දකුණට බර මේ වමේ සිට දකුණට බර අපිට සාමාන්‍ය ඇවිදිනකොට ඒක ගාණක් නෑ මොකද මේ ඇවිදලා ඉඳලා පුරුදු වෙලා. නමුත් සිමෙන්ති කොටයක් මේ අතින් මේ අතට මාරු කරන්න බලන කොච්චර අමාරුද කියලා. කිලෝ 50ක සිමෙන්ති කොටයක් මේ අතින් මේ අත අපි ඇඟ කිලෝ කොට සිමෙන්ති කොටට වැඩිය බරයි. මේ කකුලෙන් මේ කකුලට මාරු කරනට දැනෙන්නේ නෑනේ. ඒ මොකද අපි මේවා බලන්නේ නෑ. ඇවිදිනවා කොච්චර දෝ ඇවිදිනවා මේ එක සිමෙන්ති කොට එක බර. වම් කකුල ඉඳලා දකුණු කකුලට ගෙනියනවා කියව අපිට හිතන්නේ අපිට නම් සිමෙන්ති කොටයක් ගෙනියන්න බැරි වෙයි කියලා. ඔය හැම කෙනාම ඒක දිහා බලන්න පටන් අරගත්තොත් පේනවා මෙතන කොච්චර වැඩ පිළිවෙලක් තියෙනවද කියලා. ඉතින් එතකොට පේනවා මේ එකින් එකට මාරු වෙන හැටි මේකට අනිත්‍යතාවය තමයි සාමාන්‍ය වචනේ. එකක් ඉවර කළා මේකටපත් වීම මැරිලා උප්පත්නිට වෙනවට අරමුණෙන් අරමුණට මාරු වෙනකොට රාගෙන් ද්වේෂයට මාරු වෙනකොට දැකීමෙන් බැලීමට මාරු වෙනකොට බැලීමෙන් ගන්ධ රස බාහිර කරනකොට මේක වහන දේ තමයි මේ වහවහ සිදු කරලා දෙනවා අපට. වහවහ සිදු කරලා දෙනකොට මේක නිකන් ගිනිපෙනෙල්ලක් කන්දකාරේ කරකවන අපිට චක්‍රයක් නෙවෙයි. නමුත් අපි දන්නවනේ චක්‍රයක් ඇත නැහැ කියලා. ගිනි පෙලෙල්ලක් කරකවනට චක්‍රාකාරව පෙන්නනවා මොකද අපේ ඇහැ ඒක සීදි දෙක තුන අල්ලලා වලල්ලක් හදා ගන්නවා කැරගෙන ගිනි පෙලෙල්ලක් මෙන්න මේ වගේ මේ කාම ලෝකයේ කියලා කියන්නේ මේව සීග්‍රින් වෙනස් වෙන්න ඇරලා ඇත්තට මේවා තව තවත් අවුස්සලා ඒක අතර ගලණයක් තියෙනවා ඒක අතර ආත්මයක් තියෙනවා ඒක අතර සුඛයි සුභයි නිට්ටයයි <clears throat> ආත්මයි කියලා මේ හදාගත්ත සෙල්ලමේ ඉඳලා මේක අනිත්‍යයි දුකයි අසුබයි අනාත්මයි කියලා කියනකොට ඇත්තටම වෙන මිනිහෙක් වෙන පුද්ගලයෙක් පහළ වුණා වගේ. නමුත් අපි ඒක පිළිගන්න කැමති නැති නිසා දෝ අප මේ දිවසින් බලලා පෙරවිසු කඳ පිළිවෙත ගියාත්ම හිටපෙක මේ ආත්ම බකින්නම් අපි හරි ආසයි ඥාන තිලකා පෙර පෙර ආත්ම ගැන කතා කරනකොට අපි පුංචි කාලේ රේඩියෝ එකේ දවසල විශාල වශයෙන් පෙන්නවා කොත්මලේ හිටිය ඥානතිලක කියලා කෙනෙක්. එයා ගිය ආත්මේ අම්මයි තාත්තයි අඳුනගත්තයි කිව්වහම ඉතින් ඒක මහා ලෝකෙටම තොරතුරක් පාටපත් වුණා. නමුත් මේ රාගයේ හිරපෙකන ද්වේෂයටපත් වුණා කිව්වහම ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෑ. ඒක ඒක තමන්ගේකනේ. අරක මේ ඥානතිලකගේ කොත්මලේ කතාවනේ. මේව තමයි තටු වෙන තොරතුරු. නමුත් Taman තුල වෙන දේ මේ මෙතන ඉඳලා මම මෙතෙන්ට ආවයි කියන එක ඉරියාපත සංදියකදී ඉඳගෙන හිටින මම හිටගෙන ඉන්න මමෙක් බාටපත් වුණා. හිටගෙන ඉන්න මම ඇවිදින මමෙක් බාටපත් වුණා. ඇවිදින ඉන්න මම නිදාගෙන ඉන්න මමෙක් බාටපත් වුණා කියලා මේ හතරයි බුදුහාමුදුරෝ දේශනා කරලා තිනුක 84000ක් ඉරියව් තියෙනවා. අන්නේ සෑම ස්ථානයකම බලාන ඉන්නවනම් යාට තේරෙනවා මෙයා Taman කාම ලෝකේ ඉඳලා ඇවිදිනවා දැක්කොත් එයා ඒක ඕරාරික අත්වටලාභයක් විදිහට තේරුම් ගන්නවා. රූප ලෝකේ ඉඳලා ඇවිදිනවා දැක්කොත් ධාතු මනසිකාරයක් විදිහට තේරුම් ගන්නවා. අරූප ලෝකේ ඉඳලා ඇවිදිනවා දැක්කොත් සංඥාවක් විදිහට තේරුම් ගන්නවා. ඒ ඒ කෙනා ඒ සංසිද්ධිය දිහා මේ එකම කෙනා මේ හිත තැම්පත් වෙන තත්ත්වයටදී. ඒක නිසා හිතනද මම මානසික தත්ත්වේ දන්නේ නැතුව මම කාට හරි කියනවා මම අසවල්දි දැක්කයි කියලා. ඉතින් ඒකේ නා කියනවා එතෙන්ට ලබලා කියනවා ඔබ බොරු කිව්වේ ඒක නෑ කියලා. ඉතින් එන රණ්ඩුවක් නෙමෙයි එතන තියෙන්නේ. ඉතින් ඥානන්ත සෝන්සි කියනවා ඊට පහේ ඉරණග්ගෙන එන වෙලාවේ දෙන්නෙක් ආසන දෙක ඉඳලා භාවනා කරනවා. දෙන්න යාළුවෝ කියලා හිතමු. නොකට යුත්තක් තමයි. එක්කෙනෙක් කතා කරලා කියනවා අන්නර තන බිඳුව තනකොළේ අග තියෙන පිණි බිඳුවේ දෙය දුන්න පේනවායි කියලා. ඉතින් අනිත් එක්කන බල්ල කියනවා නෑ එතන දේ දුන්නත් නෑ. මොකද ඒ දේ දුන්න පේන්නේ මේ දෘෂ්ටි කෝණයට විතරයි. වෙන තැන කියලා බලනකොට පේන්නේ නෑ. ඉතින් රණ්ඩු. ඉතින් ආට කිව්වොත් එහෙම ඔබ ඇවිල්ලා මෙතන වාඩිලා බලපන් පේන්නේ නැද්ද කියලා ඔබ බේනවා. ඒකට අර මිනිහට පේන්නේ නෑ. ඒක මේ ප්‍රශ්නයක් අත ගාපු ඕනම කෙනෙක් දන්න එකක් එකම දෘෂ්ටි කෝණය විතරයි දේ දුන්න බේනේ නැති වෙලාට සුදු ආලෝකේ සුදු ආලෝකේ වර්ණ විශ්ලේෂණය වෙලා බලනකොට එතන අම්මද බොල මේකේ ලෝකයක් හැබැයි ඒ දෘෂ්ටි කෝණයෙන් පොඩ්ඩක් එහාට ගියම දේ දුන්නේ නැහැ. ඉතින් දේ දුන්නේ ඇත්තේද නැත්තේද කියලා මේ අපි තුල නැත්තම් එකෙක් තුල මේ ඇති වෙන මේ පුංචි වෙනස්කම් දිහා බලන හිටියොත් ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා දුක්ඛත් දුකේ හටගන්මත් නිරෝධයත් නිරෝධයේ මාර්ගයත් මේ බඹයක් පමණ වූ සවිඥානික කය තුල ඔක්කොම තියෙනවා මේකෙන් තමයි මේ බාහිරයට ප්‍රක්ෂේපණය වෙන්නේ ඒ නිසා ප්‍රක්ෂේපණය වෙනකොටම අපි උත්තර රූපයක් දකිනකොටම මම මේ බලන්නෙක්ව සිට නෑ අහන්නෙක්ව සිට බලන්නෙක් බවටපත් වෙන වෙලාවක් ගැන හිතන්න. අපි රේඩියෝ එකේ ක්‍රිකට් විස්තර බල බල ඉඳලා ටෙලිවිෂන් එකේ ක්‍රිකට් බලනවා. එකම ක්‍රිකට් මැච් එක රේඩියෝ එකේ කමෙන්ටරිස් උත් අහනවා. ටෙලිවිෂන් චිත්‍රපටයේ මුණතේ රාමුවත් බලන්න. බලන්න මේ අහන්නෙක්ව සිට බලන්නෙක් බාටපත් වෙනකොට ඒ ඇති වෙන වෙනස විෂයෙහි උනන්දු වුණොත් ක්‍රිකට් රස විඳින්න පුළුවන්ද කියලා බලන්න. කවදාවත් බෑ. ක්‍රිකට් රස විඳින්න නම් අහන්නෙක්ව සිට දකින්නෙක් බාටපත් වීම යට කරන්නම ඕනේ. ඉතින් මේ නිසා අපි ටෙලිවිෂන් එකයි රේඩියෝ එකයි ගත්තේ බම්බුවටයි මේ ක්‍රිකට් බලන්නේ නැතුව මේ නිවන් දකින්න නෙවෙයිනේ. ඒ නිසා අපිට ඕනේ කටත් අරගෙන ක්‍රිකට් බලනකොට අපිට තේරෙන්නේ අපි කොයි වෙලාවෙ බලන්නෙක්ව සිට දකින්නෙක් බාටපත් උනාද මේ වෙනස එතනදීම දැක්කේ නැතුව කවුරු හරි කියලා ඔප්පු කරන්න ගියොත් එහෙම මොනතරම් අවුලක්ද වෙන්නේ කියලා. ඒක නිසා ඒ මේ අපි ටොරන්ටෝ විහාරේ කැනඩාවේ භාවනා කරනකොට එක්කෙනෙක් කියනවා ඔබ වහන්සේ කියපු නිසා සක්මන කෙලවරේදී හැරෙනකොට මේ ඇවිදින්නෙක් බලන්නෙක් බවට පත්වීම වෙනව ගොඩක් වෙලාවට. මම මේ කකුලේ හිත තියාගෙන යනකොට ඇවිල්ලා හැරෙන වෙලාවේදී වටපිට පේනවා මල් පේනවා සමනලු පේනවා. ඉතින් සමහරට ඒක දිගේ අපේ හිත යනවනේ. ඉතින් අපි ඒක givisගත්තා. හැරෙනකොට හොඳට ඇවිදින්නෙක්ව හිත බලන්නෙක් දකින්නෙක් බවට නැත්නම් අසන්නෙක් වාටපත් වෙනකොට පුළුවන් තරම් මේ සංසිද්ධිය මේක මගේ උමනාටද වෙන්නේ කොහොමද වෙන්නේ මේ බලන්නෙක්ව සිට දකියම අහන්නෙක් වාටපත් වෙන්නේ කොහොමද ඇවිදින්නෙක්ව සිට මේ දිබ්බ චක්කු කියලා කියන්නේ අරෝ මැරලම උපන්න නෙවෙයි මේ එකම මිනිහා වෙනව බලනකොට එක්කෙනෙක් ඉස්සල්ලාමගේ භාවනා කරන්න ආපු කෙනෙක් එයා කතා කරලා කිව්වා සාංශ එහෙම අර මේ අපේ මේ පාන්කිරිත්ත වගේ සතෙක් කියන තනිය කරම රතු පාටයි ඉතින් ඒ රෙඩ් බර්ඩ් කෙනෙක් හිටියා ඒක දකින්නකොට මට තේරුණා ඒක ඔබ වහන්සේ දීපු උපදේශය මම දැන් මෙතෙන්ට ආවේ සිල් ගත්තේ සත්තු බලන්න නෙවෙයි දැන් ඒ වුණාට මේ ඔක්කොම ගඩාන හිත ගියා මම ඒ නිසා දැන බොහොම ශීක්‍රයෙන් මට මතක් වුණා ඒ නිසා මම මේ කුරුල බලන හිත හිත නැවතත් পায়ට ගත්තා ගන්නකොට මට තේරුණා මගේ මේ পায়ට ගැරගෙන ලැබෙන අත්දැකීමට වඩා මගේ හිත කුරුල බලන්න කැමති බා ඒ වුණත් මම දැනගත්ත මේ පයේ හිත තියානින්නේ ධක්මං කරනවා කියන්නේ මම ඒ නිසා බලනකොට හිත පිට නොගියා නෙවෙයි ස්වාමීන් වහන්සේ ඒකට ගිහිල්ලා ආපු බව මම දාන්නෝ මේ වගේ ලෑස්තියකින් ගියොත් වැඩි වේලාවක් පයේ හිත තියාන්න පුළුවන් බවක් දන්නවා ඉතින් මේ සාකච්ඡාවේ යනකොට ඒ ඇතිපිච්ච උනන්දුව කාටත් වගේ මේක අහගෙන ඉන්නකොට භාවනා නොකරපු කෙනෙකුට තේරෙනවනේ එයා යනකොට රෙඩ් බර්ඩ් නුත් ඉන්නවා තක්මනත් කෙරෙනවා. හැබැයි ලෑස්ති වෙලා යන්නේ මෙතින් මගේ හිත අනිවාර්යයෙන්ම රූපයට යනවා. මම බලන්නෙක් බාටපත් වෙනවා කමන්නේ කරන්න දෙයක් නැහැ. මම උත්සාහ කරනවා රූපේ අභිරමණය කරනවා වෙනුවට නැවත পায়ට හිත ගන්න. ඕම ලෑස්තිලා ගියත් ඕම් බලාපන් ඔන්න රූපෙට යනවා. යන්නකොටම හිතෙනවා උඹ ඕම නෙවෙයි කත්තිරම් ගන්න ගියත් ඔළුවෙන් හිට ගත්තත් මේ නොකෑමනා දහපදුරා පට්ටපඳුරු හිත උඹට නොතරම් දෙයක් කරනවා. ඔන්න කුරුල්ලා දැක්කා. දකින්නකොටම ආසාවක් ඇති වෙන්නේ කුරුල්ලා බලන්න එහෙම නැත්නම් මම කඩාගත්තා. තක්මන කඩාගත්තා කියලා අපව ගන්න හිතද කියලා බැලුවොත් හොඳට කල්පනා කරලා බැලුවොත් පේනවා හිතේ ස්වභාවය රූපේ බලන්නයි. හිතේ ස්වභාවය කුරුල්ලා බලන්න. මොකද මේ ඇවිදලා ඇවිදලා ඇවිදලා මේ වම දකුණ ඉපා වෙලා. නීරස වෙලා. කම්මැලි වෙලා. ඒක පේන්නේ නැහැ. කුරුල්ලම නාපේ පේන්නේ. නමුත් ලෑස්තිලා ගිය කෙනාට අවස්ථාවක් තියෙනවා. මම සිල් ගත්තේ, මම ගිවිස ගත්තේ, මේ අනුන් දක්මන් කරන්න තියෙන ඉඩක මම මේ දක්මන් කරන්නේ මලුත් නැති වෙලාවේ, දක්මන් මලු. ඉතින් ඒ වෙලාවේ මම කරන්න ඕන සක්මන කියලා ගත්තොත් එයා කිව්වා ලෑස්ති වෙලා ගියොත් නැවත සක්මනට ගන්න පුළුවන් කියලා. ඉතින් මං සාකච්ඡා කරලා දැස්සේ මං ඇහුවා. එතකොට එවැනි තත්වයක් අරදී භාවනා කරන කෙනා මේ එවිදින්නෙක් දකින්නෙක් බවට පෙරවිසු කඳ පිළිවෙත දකින්න. දකින්නකොට කුරුල්ලගේ වර්ණේ වැඩිවීමක් විචිත්‍ර වීමක්ද වෙන්නේ නැත්නම් කුරුල්ලා විවර්ණ වෙලා ඒක ප්‍රිය මන බඳන නොවන තත්ත්වයටපත් වෙන කියලා. කුරුල්ලයි බේම විවර්ණ වෙනවා. කුරුල්ලයි බේම කරදරයක් වඩපත් වෙනවා. කුරුල්ලා අරියාදුවක් වඩපත් වෙනවා. ඉස්සෙල්නම් කුරුල්ලා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සක්මනට වැඩිය ලොකු දෙයක්. මොකද්ද මේ වෙනස? මෙයා ලෑස්තිලා යන්න නිසා. ලෑස්තිලා ගියොත් එලාස්තිය නිසා මේ අවදිගතිය නිසා මම මේ ඇවිදින්නේ උක සිට බලන්නෙක් බාටපත් වුණා. හිතනද කවදා හෝ මේ කුරුල්ලගේ කරදරේ නාවොත් මට මේ ඥානෙ පහල කරගන්න බෑනේ. අනිවාර්යයෙන්ම කුරුල්ලෙක් ඉන්නවත් ඕන. හිත පිට යන්නවත් ඕන. ගියාට පස්සේ ආයේ ගණ්ඩත් ඕනේ. පශ්චාත්තාප නොවෙන්නත් ඕනේ. මේ සෙල්ලම වෙනකොට මේ කරදරේ නේන්නම් අපිට බුදුහාමුදුරුවෝ වගේ උදව් කරලා තියෙන්නේ. අතනින් මෙතෙන් හිත යන්නේක. ඒ නිසා අපි ඉස්සර නම් ආධුනිකයෙක් නම් සක්මන් කරනකොට කුරුල්ලෝ අයින් කරන්න කියනවා අපි. කුරුල්ලෝ හිටියොත් සක්මන් කරන්න බෑ. සමනල්ලෝ හිටියොත් සක්මන් කරන්න බෑ. ගස්කොලන් තිබුණොත් සක්මන් කරන්න බෑ කියලා අපි එන නීති දානවා. මොකද හිත පැහැරගන්නේ කියලා. හොඳට පුරුදු වෙලා ගියොත් මේ එක එක්ක සිට තව කෙනෙක් බවටපත් උනා. එකම මිනිස්සයා එවිදින්නෙක්ව සිට බලන්නෙක් පාටපත් වීමේ මොන්න තරම් විචිත්‍රතාවයක් තියෙනවද කියලා බලන්ඩ බලන දෙෙහි හිත මත් නොවුනොත් බලන දෙෙහි හිත ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්ට නොගියොත් නැවත හිත ගන්න පුළුවන් ගතිය බුදුරජාණන්සේ පෙන්වන්නේ චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනක් ගාහි හෝති යත්වාදි කරන මේ තං අසංගතං විහෙරන්තං uppajjati papaka akusala dhamma තත්ත සංවරාය ආපජ්ජති චක්කුන්ද්‍රියේ සංවරය ආපජ්ජති. දැන් මම යනකොට රූපයක් දැක්කා. දකින්නකොට දන්නවා ඒකේ ව්‍යංජන අනව්‍යංජන අංග ප්‍රත්‍යංග බැලුවොත් ඒක දිගේ හිත ඇදෙනවා. මම ලෑස්තිලා ගිය නිසා මම දන්නවා අකමැති වුණත්, නීරස වුණත් මේ පයේ හිත තියාගෙන ඉන්නක හොඳයි. කෙලස් අඩුයි. නමුත් හිත නන්නතරයි. එයා රූපෙට ගියා. නමුත් මට දැන් තියෙනවද ඉඩක්? පුළුවන්කමක් පෞරුෂත්වයක් පෙරහුරුවක් මේ ගිය රූපය බාහිරට ගිය රූපේ ව්‍යංජන අනුව්‍යංජන බලන්නේ නැතුව අංග ප්‍රත්‍යංග බලන්නේ නැතුව අංග ප්‍රත්‍යංග බැලුවොත් ව්‍යංජන අනුව්‍යංජන බැලුවොත් පහළ වෙන්න ඉඩ තියෙන තාම පහළ වෙච්චි නැති අකුසල ධර්ම පහළ නොවීම සඳහා හිත කීකරු කරගන්න ඒක තමයි ඉන්දිය සංවරයේ ඉහළම හිණිපෙත්ත. අඟපසඟ බලන්න ගියොත් ව්‍යංජන අනුව්‍යංජන බලන්න ගියොත් මට පහළ වෙන්න ඉඩ තියෙන කෙලෙස් පහළ නොවීම පිණිස අඟපසඟ නොබිලීමෙන් අංග ව්‍යංජන අනුව්‍යංජන නොබැලීමෙන් ඇහි සංවරය ගන්න පුළුවන් නම් ਸਰවචන් සඳහන් කරන මේකටයි සීලය කියන්නේ මේක නැති මිනිස්සු රකින්න සීලය සීලබ්බත පරාමාසයක් විතරයි ඒ නිසා කවදා හරි අද්දරට ගිහිලා මම තව ටිකකින් දක්මන් කරන මිනිහා බලන්නෙක් බාටපත් වෙන්න පුළුවන් මේ එක එක භවයක ඉඳලා තව භවයකට යනවා වගේ ගිහිල්ලත් දැන් ගිහිල්ලා ඒක අභිරමණය කරන්නේ නැතුව ව්‍යංජන අනු ව්‍යංජන බලන්නේ නැතුව නීරස වුණත් ඒකාකාරී වුණත් Tamanගේ පුරුදු අරමුණට හිත ගන්න ඕනේ කියන ඥාණය පහළ කෙරුවේ බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨාන ශක්තිය නිසානේ අපිට මේ බුදුහාමුදුර වගේ කෙනෙක් ඇසුරු කරේ නැත්නම් අපිට කවදාකවත් මේ එක බැඳක ඉඳලා අනිත් තැනකට යන ගතියක්. එතෙන්දී සිදුවෙන මේ විපර්යාසයක්. ඒකදී මේ නූපන් අකුසල රාශියක් මෙතන උපදින්න පුළුවන්. ඒ නිසා ඔබ පුළුවන් තරම් ඉබ්බේ කට්ට ඇතුළට ගන්නවා වගේ අංගපසඟ ඔබ පුළුවන් තරම් මූල කර්මස්ථානෙට සංවර වයන් කියන මේ බුදුහාමුදුර අවුරුදු 2600කට ඉස්සලා කියපු දේ. මොකාට හරි මොකීට හරි තේරුණා නම් බලන්න ඒකේ තියෙන නෛර්යානිකත්වය මේ ධර්මයේ මෙතනilla මෙතෙන් ගියාට අපිට හිතෙන්නේ නෑ මේ සක්මන් කරනකොට සතෙක් බැලුවට පව් සිද්ධ වෙනවයි කියලා. එහෙම නැත්නම් මේ සක්මන් කරන සතෙක් බලන එක නොසණ්ඩාලකමක් කියලා හිතෙන්නේ නෑ නේද? මොකද සතෙක් බැලුවට මොකද්ද තියෙන පාපේ? නමුත් මේ යෝගාවචරයට දැන් මෙතෙන් ගිය කෙනාට ඒකත් නූපන්න කුසල් ඉපදවීම සඳහා පාරක් වෙනවා. එයා මේ ඉපදෙන්න තියෙන අකුසල් නොඉපදවීම පිණිස අර Tamanට හුරු පුරුදු තණ්හා නොකරන අරමුණේ තියාගෙන ඉන්නවා. එතකොට යාට තේරෙන්න ඕනේ මේ හික්මීම නැත්තම් මගේ හිත රූපෙට ගියා. රෙඩ් බර්ඩ් බලන්න ගියා. ගිහිල්ලා යාගේ වගතුක විස්තර බලන්න ගියා නම් කොහෙන් කෙලවර වෙනවද දන්නේ ඒ වෙනුවට මගක් දුරට ගියාට පස්සේ බල්ලා දන් වලින් ඇදලා ආපහු ගන්නවා වගේ මෙහෙම ඉමරි මෙහෙවරින් මෙහෙවරින් කියලා ගන්න පුළුවන්කමක් අපේ ජීවිතේට අහම්බෙන් හෝ මේක සිද්ධ වෙච්චි දැක ගන්න පුළුවන් වුණා නම් බුදුන් දැක්කා වාගේ ධර්ම දැක්කා වාගේ එහෙම නැත්නම් සීලය කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න පුළුවන් ඒ නිසා එවැනි දෙයක මේ දේ ගියා නම් මේ ට්‍රැක් එකට වැටෙනවා මේ පැත්තේ ගියා නම් මේ ට්‍රැක් එකට වැටෙනවා මම මේකේ කල යුත්තේ මේකයි මගේ ආරක්ෂක භූමිය මේකයි ക്ഷേම භූමිය මේකයි ඒක ලෑස්ති වෙලා ගියේ නැත්නම් අනිවාර්යයෙන්ම යන්නේ අනතුරුදායක තැනට කියලා තමන් පිළිබඳව මේ අනුකම්පාවෙන් මෛත්‍රියෙන් ඒ දෙයට යොදන්න පුළුවන් නම් එයාට ඒත් මේ එක භවයක ඉඳලා තව භවයකට මාරු වීමේදී හිත වැඩියෙන්ම අල්ලන්නේ වැඩියෙන් තණ්හා දනක දේ. වැඩියෙන් මෝහ දනක දේ. වැඩියෙන් මාන්න ජනක දේ කියලා ඒකෙන් ආරස්සා කරන්න ගත යුතු තැන ക്ഷേම භූමිය මූල කර්මස්ථානේ මොකද්ද කියලා ඒ වෙලාවේදී වටහා ගත්තොත් මේ දිබ්බ පුබ්බේ නිවාසානුස්සති ඥානීය කියන මේ ගියාත්මේ මොකද උන්නේ මේ ආත්මේ මොකද වෙන්නේ කියන්නේ මරණයෙන් එහා පැත්ත මෙහා පැත්ත නෙවෙයි ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට බැලුමක ඉඳලා දැකුම් ආහන තැනට යනකොට ආහන තැනක ඉඳලා ගඳ බලන වෙලාවක එක දවසක එක සංසිද්ධියක් මෙන්න මේ විදිහට පතුරු ගහලා බලන්න පුළුවන් නම් කවුරු කොතන බැලුවත් එකමයි මේ විදිහට තමයි බුදුන් දකින්නෙත් මේ විදිහටමයි ඕනම කෙනෙක් නිවන් දැකලා තියෙන මේ පාර දිගේ. ඒ නිසා ඒකට කරන්න වෙන්නේ මේ කාම ලෝකේ අපි කටත් අරගෙන ටෙලිවිෂන් බල බලා නැත්තම් මේ ට්‍රිප් යන ගමන්, කානිවල් යන ගමන් කරන වැඩෙත් එකම අරමුණක් දැස නැවතනාතු යොදමින් එහි පහළ වෙන නීරසකම කම්මැලිකමත් මේ දෙකම එකිනෙකට සාපේක්ෂ බවත් මේ දෙක පැදුරටත් නොකිය හිත පණින හැටිත් මෙන්න මේ ටික බලන්න පුළුවන් නම් ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා. කොතනකදී හරි මේක දැක්කොත් මේ දැකපු දැකිල්ල නිවන් දකින්නකම් අමතක කරන්න බෑ. ඒ නිසා මට මට අවුරුදු 26 වෙනකොට ධම්ම අපේ ධම්මික ස්වාමීන් වහන්සේ ඕස්ට්‍රේලියානු හාමුදුරුවෝ කිව්වා මේ සතිය කොයි වෙලාවකරි පිහිටවලා මේක හිතට වද්දලා දුන්නොත් මැරිුණත් ඊගාවාත්මයටත් මේ සතිය පිහිටීමේ ශක්තිය යනවා. ඒකට කියනවා සතුප්පාද කියලා බුදුරජාන් වහන්සේ මේ ජීවිතයේ අපිට නිවන් දකින්න බැරි වුණත් මේ ජීවිතේ මරණයද අපි ඊට වික්ෂිප්ත වෙලා අපි නරක තැනට යන්නෙත් නැල්ලු මේක හරියට ගත කරොත් ඊට පස්සේ නොබෝ කලකින් මේ ජීවිතය ඇති කරගත්ත මේ එක අරමුණක ඉඳලා තව අරමුණකට මාරු වෙනකොට එතනදී වැඩි කෙලෙස් ඇත්තන්ට යෑම තමයි කාම භූමිය කියලා කියන්නේ. ඒකට කාම ධාතු කියලා කියනවා. ඒක ඒක ස්වභාවිකයි. ඒ වෙනුවට ඊටද අඩු කෙලස් භූමිකට ගිහිල්ලා අරක ශූන්‍ය කරනවා. මෙන්න මේක අල්ලගත්ත කෙනාට මේක පුරුදු කරන්න ගිය කෙනාට තේරෙනවා මේ මේ ගතිය කියන්නේ රූප බලන්න වෙනුවට දැකලා රූපෙට ගිහිල්ලා තියෙන. මම නැවතත් නීරසුණත් කමන්නේ මගේ වම දකුණට ගන්නවා කියන එක නැවත ආපහු ගැනීමේදී ස්ත්‍රී භාවයක් පුරුෂ භාවයක් තියෙනවද බලන්න. කාට හරි දැනුම තියෙන කෙනා නැති කෙනයි කියලා ප්‍රශ්නක් තියෙනවද බලන්න. උගත්ය නුගත්ය වයසකය බාලය බෞද්ධය අබෞද්ධය මොකක්වත්ම නැහෙනේ ඉතින් මේකනේ බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරට දුන්නා වගේ අපිට දායාද කරන්න හදන්නේ. ඒ ගතිය අපි ළඟ තියාගෙන නැත්නම් මේක උරගාලා මේක හොඳට ගාලා ගාලා මුවත් කරගන්නව වෙනුවට අපි පව් කරන මිනිස්සු, අපි අඹදරුවන් රකින මිනිස්සු, අපිට පාරමිතා පිටලා නැහැ. අපි මේ බුදු ආයිත්‍රි බුදුහාමරකම් ඉන්නේ කියලා. මේ කරන විලෝපන ධර්ම නිසා අපි මේ චුතුපපාත ඥානෙ හෝ දිබ්බචක්කු ඥානෙ කිව්වහම හිතන්නේ මේ කාට හරි මේ ගියාත්මේ ඉඳලා මේ ආත්මෙට ආවේ මොකද්ද කියලා දැනගැනීමේ ඥානයක් කියලා හිතනවා. ඒක තමයි ඇත්තටම සමත භාවනාවෙන් අපි අභිඥා වශයෙන් නැත්තම් ඥාන දර්ශන ප්‍රතිලාභේ වශයෙන් දකින්නේ. නමුත් විපස්සනාදී පුළුවන් ණය ක්‍රමයට මේක අල්ලගන්න නිකන් හිතනද මේ ඉන්න ඕනම කෙනෙක් අතීතයට හිත ගියොත් පශ්චාත්තාපය ඇර වෙන මොකක්වත් තියනවද කියලා. අතීතහනු ධාවනං චිත්තං විකෝපාන පජ්ජං සමාධිසු පරිපන්දු. ඒතර ගියාත්මෙත් දන්නවනම් තවත් පශ්චාත්තාපයක් විතර එකතු වෙන. අපිට මොන විදිහින් හරි චීන කන්නඩියක් දාලා බලන්න ගියාත්මෙ මොකද කියලා අම්මන කන් ටිකක් කරලා තියෙන්නේ. මොකක්වත් ඉතුරු වෙන දෙයක් නැහැ. ඒ නිසා ගියාත්මෙ දැක්කොත් එහෙම මං හිතන්නේ මේ අර දිව්‍යයට තියෙන පෙත්ත තියන්න වෙයි. heart attack එනවට. කරලා තින හොඳ වෙලාවට මේ දැන් ආවේ මේකට. හිටියානම් එහෙම ඕකදිගේ අර කුණු වෙච්ච එක දිගේ තමයි යන්න තියෙන්නේ. එහෙම නැත්තම් වහකණ්ඩ හිතෙයි අපි කරලා තියෙන දේ. ඒ නිසා කවුරු හරි හිතනවා නම් ඒ දිබ්බ චක්කු ඥාන ඒක එකක් නෑ කියන එක නෙවෙයි මම මේ ඔප්පු කරන්න හදාන්නේ ඊට වැඩිය කොච්චර වටිනවද මේ අම්බෙච්ච අවස්ථාවේදී මේ පයේ තියෙන නීරසකම මට අරසාව හොඳයි ඇහැට පේන කුරුල්ලට හිත යන්නේක ස්වභාවේ දොස් කියන්න එපා පුළුවන් නම් ඒ தත්ත්වය දැනගෙන අර ගියේ හිත තව තවත් කෙලස් පහන නොවේට අපහු ගත්තනම් අර කුරුල්ල නිකම්ම නීරස වෙනවා Tamanට අර පයේ හිත තැබීම ප්‍රමෝදයට හේතුවක් සතුටට හේතුවක් කරගත්තා නම් ඒ තුල බුදුන් ජීවත් වෙනවා. ඒ තුල ධර්මයේ ජීවත් වෙනවා. එතකොට මේ යෝගාවචරයා කාම ධාතු ගෙවම් කරලා රූප ධාතුවට පැමිණෙනවා. නිසා කාම ධාතුව ගැන එයා අවබෝධ කරගත් ඒක රකින්න නෙවෙයි ගෙවම් කරන්නයි. ඊට පස්සේ ලැබිච්ච රූප ධාතුවත් ආඩම්බර වෙන්න නෙවෙයි ගන්න ඒකත් ගෙවම් කරන්නයි. එතකොට ය ලැබෙන අරූප ධාතුවක් ඒකත් ආඩම්බරයට නෙවෙයි කරන්නේ ඒකත් ගෙවම් කරන්නයි. යන්නේ විදියට අමාරු එක දීලා ටිකක් අමාරු දෙයක් ගන්න. ඒක දීලා පහසු එකක් ගන්න. ඊට දීලා වඩා පහසු එකක් ගන්න. මේන්න මේ විදියට ගන්නගෙන අරගෙන අරගෙන ගිහිල්ලා ඒ අන්තිමට ඇති වෙන අරූප ධාතුවත් නැත්නම් අරූප භූමියත් එහෙම නැත්නම් මේ සංඥාමය වූ සූක්ෂම කයත් ගෙවම් කරන එක තමයි ආශ්‍රවයන්ගේ ක්ෂය කර ඥානය කියලා කියන්නේ. ආශ්‍රව කියන්නේ මේ වීතිකම කෙලෙස් නෙමෙයි පරිඋත්ථාන කෙලෙස් නෙමෙයි අනුසේ වශයෙන් තියෙන කෙලෙස් ගෙවන් කිරීම. ඉතින් ඒ දේ වීම සඳහා කාම භූමිය දැනගෙන කාම භූමියේ ගෙවන් කරපු අවස්ථාවල් පිළිබඳ මතක සටහනක් තියෙන්න ඕන. ඊට පස්සේ කාම භූමියේ ගෙවන් කිරීම සඳහා අඩේට ගත්ත වාංගුවට ගත්ත රූප භූමිය නැත්නම් රූප ධාතුව මේමයි කියලා තේරුම් ගන්න. හැබැයි ඒකත් ගිබම් කරන්න වෙන බව දැනගන්න. එතකොට අරූප ධාතුව මතුවෙනවා. ඒකත් කාම ධාතුවට වැඩිය හොඳ වුණාට තියාගෙන ඉන්න එකක් නෙමෙයි ගිවම් කරන්නයි තියෙන්නේ. කියලා සරුවච්චන් වහන්සේ දේශනා කරනවා මං මේ බණ මාර්ගයෙන් ධර්මදේශනා මාර්ගයෙන් මේ කාම ලෝකේ විස්තර කරන්නේ. ඒක රැක ගන්න තියා ගන්න නෙමෙයි ගිවම් කරන්නයි. මම මේ විස්තර සහිතව රූප ලෝකේ විස්තර කරන්නේ ඒක තියාගන්න අරස කරන්න නෙමෙයි ඒක දැනගෙන ගිවම් කරන්නයි. අරූප ලෝකික හුඟාක්ම සූක්ෂමයි. හරියට කියනවනම් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකින් බලනවා වගේ තාමත්ම සියුම් කොටස් දකින්න පුළුවන්. ඒකට යන්නේ තියාගන්න නෙමෙයි. නමුත් සමත භාවනාවේදී මෙන්න මෙවැනි දෘෂ්ටි කෝණයක් නැති නිසා හුඟ දෙනෙක් ඒ භාවනා කරලා ධ්‍යාන ලැබුණා කියලා ආඩම්බර වෙනවා. සතුටු වෙන්න හදනවා. නැති වුනහම කනගාටුයි. ප්‍රධානම බය තියෙන්නේ ඒකට තියෙන බන්ධනය තමයි ඒක නැති වෙච්චාම බය වෙනවයි කියලා කියන දැනටමත් දාස වෙලා ඉවරයි. නමුත් මේ එකින් එකට එකින් එකට මාරු වෙන ජවනිකා ටිකක් බව දැනගෙන ආයෙත් මුලට යනවා. ආයෙ එනවා සියුන් තැන්න. ආයෙ යනව නෙවෙයි යවෙනවා. යන යන හැම වෙලාවෙදීම Tamange මේ විපරිණාමය හිතේ විතරක් නෙමෙයි රූපෙත් රූපේ විතරක් නෙවෙයි හිතෙත් විපරිණාමයේ දැකගැනීමෙන් කෙනෙකුට කටයුතු කරන්න පුළුවන් නම් අන්න ඒකට බුදුරජාන් වහන්සේ ජීවත් වෙනවයි කියලා කියනවා. අනික් වෙලාවෙ කරන්නෙම කාමයට කඹරන්නේ. නොලැබිච්ච වස්තුවක් ලබා ගන්නට ලාභ සත්කාර සම්මාන සිලෝක ලබා ගන්න නොකරන ජඩකමක් නැහැ. අපි සාධාරණ දේත් කරනවා අසාධාරණ දේත් කරනවා. ධාර්මික දේත් කරනවා අධාර්මික දේත් කරනවා. ශීලවන්ත දේත් කරනවා අශීලවන්ත දේත් කරනවා. ඒ නිසා අපි දන්නවනම් අර කලින් කියාපු තාලෙට රූප ධාතු අරූප ධාතු කාම ධාතු තේරුම් අරගෙන ඒ අවස්ථාව හැටියට යන්න පුළුවන් පුළුවන් තරම් සියුම් තැනට ගිහිල්ලා මේ අර ඉස්සල්ලා හිටියෙත් මේ පව් කරන මෝඩ පෘතජනයත් මමමයි එයාම තමයි මේ කල්යාණ පුතඥෙක් බාටපත් උනේ. එයාම තමයි මේ ධ්‍යාන උපයන්නේ. එයාම තමයි මේ අරූප ධ්‍යාන උපයන්නේ. හැබැයි මේ ඔක්කොම ආයෙ යන්න පුළුවන් තිබුණ තැන. මෙන්න මේ ක්‍රියාධර්මයේ වෙnderලා ඒ ආරකට ගියා කියලා සතුටුනේ නැතුව මේකට ගියායි සතුටුනේ නැතුව ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා එනත මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවි නොසැලෙන මනසක් ඇති කරගෙන පුළුවන් තරම් මේකේ වශී භාවය මේකේ තියෙන නඩත් පාලනය කරගන්න පුළුවන් ගතිය ආවොත් විතරයි එයාට මේ සියල්ලගෙම මේ එකකටවත් බැඳෙන්නේ නැතුව මේ සිද්ධිය වශී කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා අපිට වෙලා ගන්න වෙනවා මේ ආශ්‍රවක්ෂය කර ඥානය පිළිබඳ විස්තර සපයන්න මම අද වෙලා ගන්න උත්සාහ කළේ මේ දෙක යෑම සඳහා කෙනෙකුට තමන්ගේ අතීතයේ අනාගතය නැත්තම් පැවැත්ම කියන මේ පුබ්බේ නිවාසානුස ඥානය කියලා කියන්නේ කාලමානීය පිළිබඳව අද තියෙන උසස්ම දැනුම. මම මෙන්න මෙහෙම මෙහෙම ආපු પરම්පරාවක් මේ තියෙන. චුතුපපාතඥාන කියලා කියන්නේ දේශයේ වශයෙන් මේ වෙලාවේ උපදින කෙනෙක් ඉන්නවනම් මේ වෙලාවේ මැරෙන කෙනෙක් ඉන්නවනම් ඒක පිළිබඳ අන්වය ඥාන වලින් තේරුම් ගන්න පුළුවන් හරියට ඇහෙන් බලන්න වගේ බලන්න පුළුවන් ගතියකුත් තියෙනවා ඇහෙන් බලන්න පුළුවන් වගේ තියෙන ගතියට අභිඥා ඥාන දර්ශන ප්‍රතිලාභය කියලා සඳහන් කරලා තියෙනවා ඉතින් ඒක උපේන ක්‍රමයක් ඔය සාමාන්‍ය බල සූත්‍රයේ ටිකක් විස්තර කරනවා ඒ සඳහා සම්මත ක්‍රමේ එහෙම නැත්නම් සම්මත භාවනාවේ තියෙන ක්‍රමේ තමයි කෙනෙක් ආනාපානෙ වගේ භාවනාවක් ගත්තොත් ඒකේ පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ කියන රූප ධ්‍යාන ලබන්න ඕනේ ඊට පස්සේ ඒකේ ආකාසානංචායතනය විඥානංචායතනය ආකින්චඤ්ඤායතනය නීවසඤ්ඤානාසඤ්ඤාත කියන අරූප ධ්‍යාන හතර උපයන්න. එතකොට යාට කියනවා අෂ්ට සමාපatti තියෙනවායි කියලා මේ එක ආනාපාන අරමුණේ. ඒ විදිහට පඨවි ධාතුව මතින් 8යි ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, නීල කසින, පීත කසින, ලෝහිත කති, දෝදාත කසින කියලා කසින 98යි ප්‍රස්ථාරයක් ගහනවා. එක එක නිමිත්තට 8 8 රූප ධ්‍යාන 8යි අරූප ධ්‍යාන 8යි නිමිති 8යි මෙන්න මේ 64ක් හදා ගන්නවා ධ්‍යාන හරියට මේ චෙස් බෝඩ් එකක් වගේ දාම් බෝඩ් එකක් වගේ. එතකොට මේ එකකින් එකට මාරු වීමේ හැකියාව. එහෙම නැත්නම් කියන මේ ආනාපාන ඉඳලා නීල කසින්නට මාරු වෙන හැටි නැත්නම් ඇඟේ තියෙන තේජෝ ධාතුවට මාරු වෙන හැටි. ඊට පස්සේ පඨවි ධාතුවට මාරු වෙන හැටි. ඒ ඒ ධාතු මතින් ඒ ඒ ධ්‍යාන මට්ටම් ලබන හැටි කියලා මේකට කියනවා ධ්‍යාන ක්‍රීඩා කියලා. ධ්‍යාන ක්‍රීඩා ඒක කරන්න කියනවා ඉස්සල්ලාම අපි ආනාපාන සති භාවනාවක් හෝ නැත්නම් මේ පඨ වියාපෝ තේජෝ වායෝ කියන අභිභායතන කසින් නිමිත්තක හෝ අරමුණක්කින් පළවෙනි ධ්‍යානෙ උපදන්න ගොඩාක් කල් යනවා. පස්සේ මේක කරලා කරලා කරලා එක් උපයාගත්තට පස්සේ එක විනාඩියකින් දෙවෙනි ධ්‍යානට යන තුන්වෙනි ධ්‍යානට යන හතරවෙනි ධ්‍යානට යන වශයෙන් ඉක්මනට ඉක්මනට කාර්කේ ගියර් මාර්ක් වන්න ඉගෙන ගන්නවා වගේ තේරුම් ගන්න. ඊට පස්සේ අරමුණ මාරු කරනවා. මේ විදිහට 64ම ඒකේ තියෙන හැම පිම්මක්ම එක විනාඩියක් ඇතුළේ කරන්න තරම් පුරුදු කරන්න කියනවා මේක තමයි පාවොක්සයිඩෝ උගන්වන ක්‍රමය ඊට පස්සේ අදිෂ්ඨාන කරනවා වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් එතකොට හිත කදාකත් නිවරණ පැත්තට යන්නේ නිතරම තියෙන්නේ පබස්සර තෙද සම්පන්න පිරිසුදු පැත්තමයි තෙදවත් පැත්තමයි තියෙන්නේ එතකොට අදිෂ්ඨාන කරනකොට පෙරපින් කරලා තියෙන කෙනෙකුට නම් ඒ චතුපවාත ඥානෙ හෝ දිබ්බ චක්කු නැත්තම් අපි කියන මේ පුබ්බේ නිවාසානුස්ස ඥාන යන්න පුළුවන් බවයි පොතේ සඳහන් කරලා තියෙන්නේ. නමුත් සමහරෙකුට භාවනා කර කර යනකොට මේ සාමාන්‍ය ක්‍රමයට ප්‍රථම ධානය උපයනකොටම මේක අර කළ පෙළ කළ පුරුද්දට පහළ වෙන වෙලාවලුත් තියෙනවා. මාර්ග ඥානවල පහළ වෙන වෙලාවකුත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනය ගත්තොත් අපි ලොකු ස්වාමීන් වහන්සේ මේ ගැන කතා කරන සඳහන් කරලා තියෙන්නේ වැදගත් දේ මේ ඥාන දර්ශනය නෙවෙයි නැත්තම් දිබ්බ චක්කු එහෙම නැත්තම් පුබ්බේ නිවාසුනසතියෝ චුතුප්පත ඥාන්නේ මේ කෙලස් කපලා දාන එකයි ආශ්‍රක්ෂ කර කිරීමයි එනිසා මේ ලෝකයා කැමති ගොඩක් ওই මැජික් වලට තමයි ඒකට තියෙන කැමැත්ත මේ අයිසර දාපු අයි මේ තරු කතායට දාපු අයිත් සරුවත් බොන්න තියෙන ආසාව වගේ තමයි වතුර විතර හොඳ නැහැ මොකක්වත්. විපස්සනා වෙදි කරන්නේ කෙලස් කපන එක. ඒ නිසා මෙවයිදී පළවෙනි ඥාන දෙක සමතේට පැත්තටපත් වෙනවා. විද්‍යාව අවසානයේක ආශ්‍රකයකට ඥානය කියන එක විපස්සනා පැත්තට වැටෙනවා. ඒ නිසා යෝගාවචරය උත්සාහ කරන්න ඕනේ යම් හේයකින් එයාට තියෙනවා නම් ඕ හැකියාවක් තියෙනවා නම් මේ පුබ්බේ නිවාසානුස්සති ඥාන වගේ ගිය ආත්මේ ඉඳලා මේ ආත්මෙට ආපු හැටි දකින්න හෝ එහෙම නැත්නම් මේ එක ආරෝණ කියලා තව ආරෝණට යන හැටිව හෝ එක ඉරියව්ව කියලා තව ඉරියව්වට යන හැටි හෝ දකින්න පුළුවන්කම අරමුණ વિશે නොසැලෙන බව ඇති කරන්න මේක තමයි තපසේ අන්තිම කෙලවර. ඒකට අපි කියනවා අෂ්ටලෝක ධර්මයේ කම්පාණ විමාරවුණු මාරු වෙච්චා ප්‍රශ්නයක් නැහැ සතිය තියෙන්න ඕන. ඉරියව්ව මාරු වෙච්චා ප්‍රශ්නයක් නැහැ සතිය තියෙන්න ඕන. ආන්න මේ විදිහට මේ ඉරියව් මාරු වීම අරියාදුවට ගන්න නැතුව අරමුණු මාරු වීම පිළිබඳ චෝදනා කරමින් ඉන්නේ නැතුව වෙන අරමුණට මතුවෙන අරමුණේ හැටියට සතිය පැවැත්වීම පහල කරන්න පුළුවන් නම් අන්නේ හැකි සංඥාවෙන් ඒ ලෑස්ති මනසෙන් යෝගාවචරය බැස්සොත් භාවනාවට ඒක හොඳටම කියන්න පුළුවන් මේ මනුස්සයා පුබ්බේච කත පුඤ්ඤතා තියෙන පෙරකල පිං ඇති මිනිස්සෙක්. අනිත් ඔක්කොමලා කරන්නේ මම භාවනා කරනකොට කැස්සා. මම භාවනා කරනකොට වැස්සා. ඒ සමට භාවනා කරන්න බෑ. ඒ කෙනෙකුට හිතා ගන්න බෑ මේ මේ වහිනකොට කහිනකොට මොන භාවනාවක්ද දොර අරිනකොට වහනකොට මොන භාවනාවක්ද ඒ නිසා එයාට ඉස්සෙල්ලා මේ ලෝක නිවන් දකින්න ඕන ඊට පස්සේ තමයි යා නිවන් දකින්නේ කවදාකවත් දන්නේ මේ කැස්ස මැද වැස්ස මැද හරියට කමන භාවනා කරන්න පුළුවන්කම තියෙනවනම් ඉතින් අහනවා මේ මට නටන්න පුළුවන් මෙතන නටන්න බෑ පොළොව ඇදින්දයි කියලා කියනවා. නටන්න බැරි පොළොව ඇදයි කියනවා වෙනුවට ඌ කස්තිරම ගහන්න ඕනේ පාත තැනදී පාත තැන අහුවෙන්නේ නැති විදියට පිනුම ගහලා නැටුවනම් පොළොව ඇදුණත් එකයි නැති වුණත් එකයි. ඉතින් ඒක නිසා ඔය නොකරන වේදකමට කෝඳුරු තෙල් කලා හතකුයි පතකුයි ඉල්ලනවා. භාවනා නොකරන අමනියෝ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ අරකයි මේකයි කචුකුචු කචුකුචු ගන්නවා මිසක් කවදාවත් අර හැකි සංඥාව එහෙම නැත්තම් මට මම මේකට ලෑස්තිලා යන්න ඕන කියන එක ගන්න දන්නේ හැබැයි ඒක හොඳට මතක තියාගන්න එහෙම කියන්න වටින්නේ නැහැ ආදුනිකයාට ආදුනිකයා හිත හරිය මෙලකයි ආධුනිකයෙක් හිත හරීම මේ ලපටි. එයාට දෙන්න පුළුවන් තරම් මේ සතිය අඳුන ගන්නකම් පුළුවන් තරම් දෙන්න ඕනේ පහසු කණ්ඩික. හැබැයි මතක තියාගන්න කියන්නේ මේ හැමදාම අම්මගේ තනින් කිරි බීලා ඉන්න බෑ. උඹත් මොනවාරි හපලා කන්න පුරුදුයක්. උඹ කිය කරේ හම්බ කරන කාබම් මේ හැමදාම කිරෙන් ජීවත් වෙත හැක. කිරෙන් ජීවත් වුණාට සරණට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ ඔක්කොම ලැබෙන්නේ නැහැ. ලිංගික පරිණතය ආවට පස්සේ කිරින් එන්නත් බෑ. ඇත්තටම කියනනම් අපේ ලංකාවේ සෞඛ්‍ය නැති වෙලා තියෙන්නේ මේ කිරි බිස්නස් එක නිසා. කිරි කියන්නේ අවුරුදු 4න් පස්සේ ශරීරයට විස වෙන දෙයක්. අපි හැමදාම කිරිකෝප්පයක් බිල තමයි වැඩේ පටන් ගන්න. ඉතින් ඉවරයි උමුස්පේන්තුම ඉවරයි. නිව්සීලන්ත වලට ගාන යනවා. නික්කමට කිරි බීම නතර කරලා බලන්න ඔල්ලෙඩ ඔක්කොම 150ක් විතර ඉවරයි. අපි හිතන්නේ කිරි එකක් බොන එක පොහොසත්කමක් කියලා. ඒ මාධ්‍යවට අම්මේ ශාස්ත්‍රජන් එහෙම තියෙනවනම් නිවන් දකින්න. කුණු කරලා පල් කරලා ලෝකේ තියෙන කාඩි හැලිය. කිරි බොනවා. ඉතින් හොඳට මතක තියාගන්න කිරිබොණ්ඩ කාලයක් තියෙනවා. අත්‍යවශ්‍ය අපි ක්ෂීර පායි සත්තු. හැබැයි ඒක මට්ටමට ආවට පස්සේ ඒක නතර කරන්න ඕන. ඒක නතර කරන්න තු මරණකම් කිරිබොණ කට්ටියට ලෝකයක් ලෙඩ රෝග තියෙනවා. ඒ වගේ පටන් ගන්නකොට භාවනාවදී අපි ආට ඇන්දදුරේ අලියන්දුරේ දීලා හුලං වදින්න නැති වෙන හරි ගසලා දෙනවා. ඉතින් හුඟ දෙනෙක් හිතනවා නම් ඒකෙම ඉන්න ඕනේ කියලා එයා කියනවා ලබන සැරේත් රෙජිස්ට් මේ රිට්‍රීට් එකට එන්න බැරිද අපිට? ඊගා රිට්‍රීට් එකටත් එන්න බැරිද? මේගොල්ලන්ට හැමදාම ඕනේ කරලා තියෙන්නේ අර මූලික පහසුකම් ටික. ඒකෙන් පේන්නේ කිසිම වර්ධනයකට ලෑස්ති මනසක් නැහැ. වර්ධනයක් නැති ලක නෙවෙයි. ලෑස්ති මනසක්වත් නැහැ. අපි මේ මධ්‍යස්ථාන තියන්න ඕනේ අලුතෙන් එන අයට. ඒගොල්ලෝ මේක හදාගත්තට පස්සේ යම් මට්ටමකට සතිය. එයාට කියන්න ඕනේ ඕක සාමාන්‍ය වැඩ කරන ගමන්. එදින්දා වැඩ කරන ගමන් කරන්න කියලා. අන්න ඒ පණිවිඩය සමත භාවනාදී දෙන්න බෑ. ඒක දෙන්න පුළුවන් විපස්සනා භාවනාවේදී විතරයි. ඒක නිසා ආරම්භයේදී පහසුකම් දෙන්න කිසි වෙලාවක ඒකට ඊර්ෂ්‍යා කරන්නත් එපා, ලෝභ කරන්නත් එපා. දීලා ලැබුණනේ සතිය ලැබුණනේ යම් ප්‍රමාණික විශ්වාසය එහාට කියන දැන් උපයපන් කහින කොටත් භාවනා කරපන් වහින කොටත් භාවනා කරපන් ඔබ නිතරම මූල කර්මත්තානේ අඳුරගෙන ඔය කැස්සට ඔය වැස්සට මූල කර්මත්තානේ අයින් කරන්න පුළුවන් ද බලපන් කියලා දුන්නොත් මේ ඇවිදින එක්කන රූප බලන හැටි රූප වන්න එක්කන සද්ධාහන හැටි මේක ඇතුලේ තියෙන මේ යාන්ත්‍රණය තේරුම් ගන්න ගියොත් තවදුරටත් රූපවල තියෙන විචිත්‍රාවේ නැතුව යනවා. තවදුරටත් මේ සද්දවල තියෙන කර්ණ රසායන ගතිය නැති වෙලා යනවා. ওই ගන්ධේ රසේ පහසේ ඒ නිසා එව්වට ඇදිලා ගියා නම් ඒකට ප්‍රධානම හේතුව මේ පුද්ගලයා තාම කාම ධාතුවෙන් එපිටට හිතලවත් නැහැ. නිසා අද ඉන්න ලෝක ජනගහණයෙන් අඩු ගානේ කාම ධාතු වෙනුවට රූප ධාතු තියෙනවා ඒ වෙනුවට අරූප ධාතු වෙන කියලා අහලවත් ඉන්න පිරිස කොච්චරද කියලා හිතන්න. අහලවත් නැහැ. මොකද මුළු තාක්ෂණයම දුවන්නේ කාම ධාතුවට. මුළු අධ්‍යාපනයම දුවන්නේ කාම ධාතුවට. මුළු දේශපාලනයම දුවන්නේ කාම ධාතුවට. මුළු සමාජ විද්‍යාවම දුවන්නේ කාම ධාතුවට. ඒ නිසා අත්ත ගෑවොත් ඉවරයි. හැබැයි ඒ තියේදීත් અભීතව ප්‍රකාශ කරන්න පුළුවන් කොච්චර දේශපාලනය කරලා කාමයේ යෙදිලා හිටියත් ආර්ථික වශයෙන් ජයග්‍රහණ ලැබලා කාමයේ යෙදිලා හිටියත් සමාජික තත්ත්ව ලැබලා කාමයේ යෙදිලා හිටියත් මේ සතිය වඩන්න පටන් අරගත්තොත් ඒකට ඒකෙන් කිසිම බාධාවක් නැහැ මොනම බාධාවක්වත් නැහැ සම්පූර්ණ ජීවිතය අලුත් කරනවා. ඒ වගේම තමයි කියන්න උලන් කිසිම ආර්ථික දේශපාලන සමාජික තත්වයක් නැතුව සතිය වඩන්න ගියත් කිසිම බාධාවක් නැහැ. ඒ නිසා ඒක ලබලා සතිය කියන එක අතට දීලා ඒකෙන් වැඩ ගන්න තැන් තුනක් තමයි මේ දිබ්බ චක්කු නැත්නම් පුබ්බිනිමාතනස චතුපපත ඥාන සහ ආශ්‍රක්ෂය කර ඥාන කියලා කියන්නේ මම උත්සාහ කළේ ඒක අපිට අත් විඳිය හැකි පැත්ත බලන්න. නමුත් හුඟක් වෙලාට පොත්වල තියෙන්නේ ඒක මවලා මැජික් බවට පත් කරලා කරන එකක්. ඒක නිසා මං කියන්නේ ඒක නෑ කියලා. මං කියනවා මේ සඳහා හිත හොඳට භාවිත තත්ත්වයටපත් වුනොත් පුළුවන් තරම් මතුවෙන්න තියෙන අකුසල් මතු නොවීම සඳහා කටයුතු කරන පටන් අරගත්තොත් ඒ කෙනාට මේක ලැබෙනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි ලැබෙනකොට මේක කිසිම වටිනාකමක් නැහැ. වැඩක් නැහැ මොකටද අපිට ඕන කරලා තියෙන කෙලස් කපන එක. ඒ විතරක් නෙවෙයි. ඒ කෙනා හොඳට දන්නවා තව කෙනෙකුගේ භාවනාවට අනුග්‍රහ කරන හැටි. භාවනා කරන කෙනා දන්නවා තව කෙනෙක්ගේ භාවනට අනුග්‍රහ කරන්න. භාවනා නොකරන එකට කවදාකවත් තේරෙන්නේ නැහැ භාවනට අනුග්‍රහ කරන්න. ඒ නිසා අපි භාවනා කරනවා නම් අපේ භාවනාවට අපි අනුග්‍රහ කරනවා අනික් භාවනා කරනටත් අනුග්‍රහ කරනවා. ඒ නිසා කියලා තියෙනවා විද්‍යානේව විජානಂತಿ විද්වජ්ජන පරිශ්‍රමං නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවා ප්‍රසව වේදනං කියලා. එතෙන්ටපත් වෙච්ච මේ ත්‍රිවිද්‍යාවටපත් වෙච්ච විද්‍යාඥයා දන්නවා එතෙන්ට එනකොට තියෙන අමාරු. ඒක කරගෙන යන ආධුනිකයට තියෙන අමාරු. විද්වත්ජනයාගේ පරිශ්‍රමය මේ මේ අම්මා අප්පයි පයි කියලා මේ පැත්තකට හිහිලා දෙන බත්තලියකින් කාලා දෙන බැදුරක බුදියනක් මේ නටන්නේ මේ විද්‍යාව ලබා ගන්නනේ. ඒ කරන ප්‍රයත්නය ඒක ලබාගත් එක්කන දන්නවා. නැති කට්ටිය හිතනවා අයියෝ ඌව ඕනේ නැහනේ අපිට මේ හොඳ ජොබ් එකක් හම්ුණා නම් පිටරට ගියා නම් අරක මේක තිබ්බනම් හරි කියලා ඒ කෙනාට තේරෙන්නේ නැහැ. විද්වා විඥානේව විඥාන විද්‍යානේව විඥානන්ති විද්වජන පරිශ්‍රම. විද්‍යාඥාන ලැබුගෙන දන්නවා තව කෙනෙකුගේ ප්‍රයත්නේ. උපමාවකට දෙනවා නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනා වඳ ගෑණියෙකුට කවදාකවත් දරු දුක් ප්‍රසව වේදනාව දැනගන්න බෑ නමුත් සමාජයේ ගණන් ගන්නෑ වඳ ගෑනිට ප්‍රසව වේදන ලබන්න බැරිකම ආඩම්බරයකට ගන්නෑ සමාජයේ. දරුවෝ වදලා ප්‍රසව වේදනා දන්න උන්දට අම්මා කියන නම දෙනවා අපි. මාතුගාම කියන නම බුදුරජාණන්සේ දීලා තියෙනවා. එයා දන්නවා දරුවෙක් වදනකොට තියෙන අමාරු. ඒ වගේ භාවනා කරලා මෙව ලබන කෙනෙකුට තේනවා තව කෙනෙකුට අනුග්‍රහ කරන්න ඇති. ඒ කියන අඩු ගානේ දන්න එකට අකුල් හෙලන්න හොඳ නැහැ කියලා. මහත් භාවනා කරලා දිනවා මට බැරි වුණා ඒක වෙනම කතාවක්. නමුත් ඒකට අකුල් හලන්න ඕන කියලා කාරණාව දන්නවා. නමුත් අද මේ සකල සිරිම්පිරි ශ්‍රී ලංකාවේ භාවනාවල දිහා බලනකොට අබෞද්ධ රට කරන එක මීට වැඩිය ලේසි. ඒ තරම්ම මේ දණිනේ අනුග්‍රහ කරන්න. ඒ නිසා ප්‍රධාන දේ වෙන්න ඕනේ මම නම් හිතන්නේ මේ ත්‍රිවිද්‍යාවේ තියෙන වටිනාම දේ අපි උත්සාහ කරන්න කරන්න තව කෙනෙක් භාවනා කරනකොට ඒක අපි ඒකට අනුග්‍රහ කරලා එහෙනම් බාධා කිරීම නතර කරලා පුළුවන් තරම් බලනවා මට බැරි වුණත් උන්දට හරි ඵලයන්ට ඕනේ. එහෙනම් උන්දට බැරි වුණත් මට හරි ගිය නිසා මම යාට අනුග්‍රහ කරන්න ඕනේ කියලා මේක අවුරුදු 45කට ඉස්සලා මේ වගේ භූමියක භාවනා මධ්‍යස්ථානයක් හදන්න හිතපු ගැනවත් ගැන පොඩ්ඩක් හිතන්න. අපි නෑයොත් නෙමෙයි අපිට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ ගොල්ලෝ දැනගෙන හිටියා දවසක් එනවයි කියලා. එදා පටන් ගන්න දවසේ මේකට පුදුම නිග්‍රහ කළ තිබිලා තියෙනවා. කවදාකවත් හරියන වැඩක් නෙවෙයි. මේ කරන්න පුළුවන් දෙයක්ද මේ මෛත්‍රී බුද්ධ ශාසනයකන් ඉන්නේ නැතුව මේ නැති 2500ට ඇවිල්ලානේ එතකොට. 2500ක් ගිහිල්ලා බුද්ධ ශාසනය කෙලවෙන වෙලාව. ඉතින් කිව්වලු මේවට සල්ලි බෝදල් වියදම් කරනවට වැඩිය හොඳයි මේ මේ මේ කකුලවඬ මේ මාළුණ්ඩ පොරියන් දාන එක කියලා. එදා ඇති කරපු මිනිස්සෙගේ අදහස පොඩ්ඩක් හිතන්න මේ වගේ තනක් ඇති කරන්න. ඉතින් ඒක නිසා භාවනා අපි ඉතින් ඒකට ඒකෙන් වැඩ ගන්න නැත්තෝනේ. ඒ නිසා අපි මේක ආඩම්බර කරනවානේ. ඒ නිසා භාවනා කරන කෙනා Tamange ප්‍රතිඵලෙ තිබුණත් නැතත් මේ ත්‍රිවිද්‍යාලාභීක මේ චින්දිය මනසක් හදාකත් වචනයක්වත් භාවනා විරුද්ධව කතා කරන්නේ. දැන් ඒකට උත්සාහ කළා පරදින මිනිහටත් ස්තුතිවන්ත වෙනවා. මොකද මේක අමාරු වැඩක්. නමුත් අපි විතර මේ සටනේ ඉස්සරහින් එන පිරිසක් නැහැ. මොකද අපි ඒකට පුළුවන් තරම් කල් වේලා අරගෙන තියෙනවා වැටි වැටිත් අපි කරගෙන යන නිසා මේ සාක්ෂාත්කරණය කියන මේ ළඟා කළ යුතු දෙයට ළඟා වීමේදී වැද්දගත්ම දේ තමයි නිතිපතා අභ්‍යාසය දෙන එක. හැමදාම Tamange වෙලාව භවනා කරන්න. ඒක නොකර ඔය අභිඥා පහළ වේවා ධ්‍යාන පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරලා බෝධි පූජා තිබ්බට හෝ දන් දුන්නට මේ වැඩේ හරියන්නේ ඒක වෙනම දෙයක් හම්බ වෙයි මේක සඳහා මතක තියාගන්න දැන් අපි ළඟ තියෙන උපකරණ ටික අඩුම කඩම ටික හොඳටම ඇති මේක නැවත නැවත භාවිතා කරනකොට එක්ක ලෞකික වශයෙන් ලැබෙන මේ ත්‍රිවිද්‍යා මේ විශේෂයෙන්ම බුබ්බේ නිවාසානුසසා චතුප්පා ඥානෙ හෝ එහෙම නැත්නම් ලෝකෝත්තර වශයෙන් ලැබෙන එක නැත්නම් සමත වශයෙන් ලැබෙන එක හෝ විපස්සනා ලැබෙන එක ලැබෙන්න පුළුවන් ඒකට අවශ්‍ය මූලික දැනුම දැනටම තියෙනවා මේ ටික පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන්න ඕනේ කියන එකයි මට කියන්න උරච්ච පණිවිඩේ. නමුත් මේ ඥාන තුනෙන් මුල් ඥාන දෙක බුදුජානන්සේ ඉච්චර අගය කරලා නැහැ. වැදගත්ම දේ තමයි ආශ්‍රක්‍ය කර ඥානෙ අපි කියනවා විපස්සනා ඥාන. ඒෂා කෙනෙකුට ඒව හොඳට වෙන්කොට විෂිතකට පරිච්ඡේදකට දැන ගැනීම සඳහා මේ අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා ශිළු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු